අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවත් අපේ <clears throat> ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් එමත් නැත්නම් සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු යතර වාරේ කාට හරි බින ඉතිපත් වෙච්ච අදහසක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න කියන ආරාධනාවක් ඇතුළු අපි ආර්දනා කරමු හලාකොම් මාත්‍යාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. ගරු ස්වාමීන් වහන්සේ පර්යංකයේ සිටින ඇතැම් අවස්ථාවල ආනාපානය හොඳින් වැටෙහි නොදෙනී ගියාට පසුව පහත සඳහන් විස්තර සහිත තත්වයකට පත්. ඊස පහතට වැටි ඇති බව සතිය නිසා හිත යොත් ඇති බව සතිය නිසා හිත යොදා බැලුවොත් දැනේ. මොහොදු රළ වැනි කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි ඔහේ ගලාගෙන යයි. ඒවා මට අදාළ සිතුවිලි හෝ මතක ඇති දේවල් නොවේ. ඉඳ හිට නැවත හුස්මක් දෙකක්ද දැනේ. වරින් වර ආවට ඇති හඬවල් ඇසේ. බොහෝ වේලාවක් සිට මම හිතාමතාම භාවනාවෙන් නැගී සිටිය විට හොඳට නිින්දක් ගොස් නැගිට්ටා වෙනික සනීපයක් දැනේ. ඇතැම් පොත්පත්වල මෙවන් අවස්ථාව භවාංග සිතටපත් වීම හෝ shrinking of minds. Sinking, shrinking. Shrinking, of, shrinking. Shrinking, S-H-I-N-K-I-N. Of mind ලෙස හඳුන්වා ඇත. කරුණාකර පැහැදිලි කර දෙන්න ස්තුතිවන්ත වෙමි. මේක ඇත්තටම හරිම අමාරුයි මේ හරියටම හරියන ක්‍රමයක් කාරි වැඩි වශයෙන් තීන්දුව කරන්න. නමුත් පොඩි පොඩි උපක්‍රම ටිකක් තියෙනවා. දැනගන්න එහෙම නැත්නම් මේකේ තියෙන සාධනීය පැත්ත. එහෙම නැත්නම් කියනනම් සෞඛ්‍ය සම්පන්න බව දක්වන්න ක්‍රම කීපයක් ඒ බුරුම ස්වාමීන් වහන්සලා කියලා තියෙනවා. මේ වගේ දේ නැවත නැවත යනකොට අපි දන්න තර්ක මනසේ ඉඳලා කියන්නේ මිනී කරන මනසේ ඉඳලා අරමුණක් තියෙන තැන ඉඳලා කය හොඳට පාත් ගන්න පුළුවන් තැන ඉඳලා මෙතෙන්ට යන ගමන දිගටම දැක දැක දන දන ගියොත් මේක හිතලුවක්ද මනෝ විකාරයක්ද හීනයක්ද හිත සැඟවි ගැනීමක්ද කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට හරි වැදගත් වෙනවා මෙතෙන්ට එනකන් ඇවිල්ලා එක තැනකදී මල පනිනවා. එක තැනකදී එලිපත්ත පනිනවා. එක තැනකදී Tamanට පාලනයකින් තොරව මැෂින් එක ඔටෝ පයිලට් එකේ වැටෙනවා. අන්න එතන හරියටම අල්ලන්න පුළුවන් නම් ඒක එන්නේ ක්‍රමයෙන් ගොරෝසු තැන ඉඳලා සියුම් වෙලා වෙලා වෙලා වෙලා සම්පූර්ණ සිද්ධිය ස්වයන් සිද්ධ සිද්ධියක් වඩපත් වෙනවා. ඊට පස්සේ Tamanට තියෙන්නේ එන දේවල් දිහා බලනින් එක විතරයි. පාලනය කිරීමේ ශක්තියක් නැහැ. නමුත් සියල්ල යහතින් සිද්ධ වෙනවා. සියල්ල සුවසේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සියල්ල සුඛේ පිණිස සුභේ පිණිස සිද්ධ වෙනවා. ඊට පස්සේ යම් ප්‍රමාණයක් දුර ගිහිල්ලා මේ කියන එක කරනනම් කලින් බය බලෙන් නැගිටිනවා. නැගිටින්න නැතුව හිටියොත් ඕක ඉවර වෙලා ආයේ එනවා තර්ක මනසට. නිකන් හීනෙන් අවදි වුණා වගේ, නිින්දකින් අවදි වුණා වගේ ආයෙත් අර ශරීරයේ තියෙන දැනීම් වලට ඉරියව් පවත්වන්න පුළුවන් ගතියට නැත්තම් සුඛාන මාත්‍ර ගත්තා වගේ තේරෙනවා. අන්නේ ආපහු එනකොටත් හිත වල්මත් වෙලා නැත්තම් මේකට ඇතුල් වෙනකොටත් දැක දැන දැන දැන කරන්න පුළුවන් නම් මේ මැද තියෙන්නේ සංඥාවන්ගෙන් සමුගැනීමක් කියන එක තමයි ඒ චූලසුඤ්ඤත සූත්‍රය, ආනන්ද සප්පාය සූත්‍රය, එහෙම නැත්නම් පොට්ටපාද සූත්‍ර වගේ තැන්වල ලස්සනට විස්තර කරලා තියෙනවා. ගුරුසු සංඥාවල ඉඳලා එමිට එමිට සංඥාව ගෙවම් කරගෙන යනකොට අපි යනවා යටිබනසට නැත්නම් යටිහිතට ගියාට පස්සේ සියල්ල යහතින් සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ හුදු නිරීක්ෂකගේ தත්ත්වයට ඇවිල්ලා වෙනදී බලනින් එකයි. ඉතින් නැගිටට පස්සේ ඇතිවෙන විවේකයෙන් තේරෙනවා මේක ඇතුලේ කය හිත දෙකේ සුවසේවාවක් සිද්ධ වෙලා තියෙන බව. පාලනය කිරීමක් නැහැ. වෙන වෙන දේ විස්තර කරන්නත් බෑ. කොහොමද ඒකට යන්නේ? හිතලා ගියාද? අදිෂ්ඨානකින් ගියාද කියලා කියන්නත් බෑ. බොහෝ විට වෙන්නේ පුරුදු කෙනාට ඒකට එතෙන්ද හිත වැටෙනවා. ඉතින් මේක ආවොක්සයිඩ් ස්වාමීන් වහන්සේත් එක්ක මම වැඩ කරනකොට පොත් පරිවර්තනය කරනකොට ඒ ස්වාමීන් වහන්සේ අනතුරු අංගවලා තිබුණා මේක හිත සැඟවි ගැනීමක් භවංගයට යෑමක් ඒ භවංගයට ගියොත් කාලීනාශ වීමක් වෙනවා කියලා. නමුත් මහසිසයිඩ් ස්වාමීන් වහන්සේගේ එකව බලනකොට මේකට අවදි වෙන්න පුළුවන් නම් ඒක භවංගයක් නෙවෙයි. නමුත් මේ අවස්ථාවේදී අවදි වෙන්න බෑ. දැන්න තියෙන එක හම්බයක් වගේ සිද්ධ වෙනවා. නමුත් හුරු කරනකොට පාර එතෙන්ට ගන්න සතියෙන් ඇවිල්ලා ඒ ඕටෝ පයිලට් වැටෙන තැන දැනගන්න පුළුවන් නම් වෙලාවක් ඒ වෙලාවේදී පාලනයක් නැහැ. ඇඟත් මේ ওই තිබුණාට මේ වැක්කැල්ල තිබුණාට සමහරවිට ඒ වැක්කැල්ල තියෙන බව දන්නවා. සමහර වෙලකට ලැජ්ජා වෙලා හදන්න යනවා. හදන්න ගියාම ටිකක් බාධා වෙන ගතියක් එනවා. ඊට පස්සේ නැගිටිට පස්සේ Tamanට කැමැති විදිහට අරමුණට යන්න පුළුවන් නම් ඒකෙන් කියලා දෙන්නේ ඉඳලා තියෙන සෞඛ්‍ය සම්පන්න තැනක. ඒ පුට්ටපාද සූත්‍රයේ මේ විශේෂ ආනන්ද සප්පයි සූත්‍රයේදී ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ තැනකට යනවා. නැගී ඒකෙන් නැගිටතර පස්සේ ආය සංඥා වේදනා හිතවිලි අරමුණු ඔක්කොම ඇවිල්ලා යෝගාවචරය මුසුප්පු වෙනවා. දැන් මේ මොකද වුනේ කියලා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද ආධුනික කෙනාට එහෙම වුණොත් නැවත Tamanට සමාධිය සඳහා සතිය සඳහා මුල් වෙච්ච අරමුණ අල්ලන්නේ කියලා තියෙනවා. නැත්නම් ආනපානෙට අපි ගත්ත නිදර්ශන විචාරන ආනපානෙ හිත දාන්න. එතකොට පස්සේ ආය රවුමක් ගිහලා ආයෙත් එන්න වැටෙනවා. එන්න ආයෙත් ටිකක් ඔය වගේ ඉඳලා ඉවරලා ආයෙ විශ්ිනවා. ආයෙ තැම්පත් වෙනවා. ඔන්න ඇවිස්සීල්ල සහ තැම්පත් වීම කියන එක පරියන්කේ 10 12 සැරයක් වුණොත් ඔකට තියෙන කෝල ගතිය නැති වෙනවා. කෝඩු ගතිය නැති වෙලා ඊට පස්සේ උංගක් tempat තැනකට යනවා. ඇවිස්සුනොත් tempat වෙනවා. tempat වුනොත් ඇවිස්සෙනවා. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎපන්නයි. මේක එකක් හොඳයි අරක නරකයි කියපු තාක්කල් අපේ භාවනාව දියුණු නැහැ. වෙලාවක බත්තලිය කුජ දානවා වගේ කුජ දාගෙන ඇවිස්සලා මේඟ පුරා කෝපි දුවනවා, ධාලි දානවා, ඇවිස්සන ගතියනවා. අර වුණත් එතකොට ප්‍රකට වෙනවා. වැඩි කලබල වෙන්නේ නැතුව පොඩ්ඩිම ක්‍රියාකාරකම් ටිකකින් ආය ආරමුණු වලන ආය tempත් වෙනාම ඉස්සරහට තරියකම tempත් වෙනවා. ඒතර තේන මේ tempතුව සහ ඇවිස්සීම කියන දෙක රයිගමේ ගම්පලයි වගේ එකිනෙකාට ප්‍රතිඋත්පන්නයි. මේ දෙකටම తాදී ගුණය නොසලෙන මනස ඇති කරගත්තට පස්සේ අරමුණක් ආවට හිත කෙලෙසෙන්නේ නැහැ. අරමුණ නැති වුණත් ඒක අඳුරන්නේ නැත්නම් ඒකේ බුද්ධියක් එයාට නැහැ. ඒ නිසා අරමුණු වෙන්නේ යණ්ඩයි. හිතේ ස්වභාවය ඒකමයි. ඒ නිසා වර එක අරමුණු එල කුලප්පු වෙනවා. ඒක ගණන් ගන්නත් ඒවා. වර එක අරමුණු වෙන්නේ සංඥා ගන්න. හිත බොහොම පිරිසිදු වෙනවා. ඒක ගණන් ගන්නත් ඒවා. උදාහරණයක් විදිහට නෙළුම් පතක් නෙළුම් මල් පෙත්තක් ඕ නෙළුම් කොලයක් උඩට වතුර වැටුනහම වතුර බින්දුව කොලේ ගෑවෙන්නේ නැත්නම් වැටුණා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඉලිම්පති වතුර තියනම ගෑවිලා නැහැ. ඇලවිච්ච ගමන් හැලෙනවා. ඒ වගේ කෙලස් තිබුණාට එකක්වත් ගෑවිලා නැහැ. ඒ කෙලස් කොහොමද යන ගමන් ගෙටකොට වෙලා තියෙනවා. ඉතින් මොකටද අපි කලබල වෙන්නේ? ආය යනවා. ඒ වගේම අපිට විශාල ඥාන පහළ වෙනවා. අරග දැනුව මේ දැනුම එව්වත් අර නිලුම්පත උඩ තියෙන වතුර වගේ තමයි. ඇලවෙනකොට හැලෙනවා. ඊට පස්සේ වෙන්නේ ඒ පුරුදු කරනකොට පුරුදු කරනකොට මේවෙන් gadu ගෑන ගතිය, වරි කරන ගතිය, පශ්චාත්තාප වෙන ගතිය, ආඩම්බර වෙන ගතිය අතහැරලා මේවා මේ ආශේ වලාකුළු ගියාට ආස කෙලෙන්නේ නැහනේ. ආශේ වලාකුළු ගියයි කියලා ආසට ආඩම්බරයක්වත් නැහනේ. බලාකුළු තියෙන බොහොම පහතින් ආහාර කියන්නේ බොහොම ඉහළ තියෙන තත්ත්වයක්. ඉතින් බලාකුළුනේ මොකටද තමන් අඳුරගන්නේ කියලා මේකේ වෙන දේවල් ගාලල්ලා කියන එක තමයි මගේ වචනේ. මොනවා ගාලල්ල එනවා ඒ ඔක්කොම යනවනේ ඔය කොච්චර බරපතල දෙයක් ආවත් කිසිම ප්‍රතිකර්මයක් තොරව යනවා අපි හිතන්නේ නෑ මේකට තොවිල් නටන්න වෙයි වැල් කවි කියන්නේ මේ නූල් බඳින්න වෙයි සෙත් කවි කියන්න වෙයි මොන තොවිල් නැටුවක් නැතත් ඔය හැම දෙයක්ම හටන් ගන්න දෙයක් නැතුව යන සහැවි ඇත්තේ නැති වෙන ස්වරූපයක් තියෙනවා අවශ්‍ය කරලා තියෙන්නේ බලාගෙන ඉන්න ඕනේ. ආවට ගියාට නෙවෙයි. හොඳ අවදියෙන් කිසිවක් නොකර දේශ බලා සිටීම. එතකොට පේන පටන් අර ගන්නවා මේ ඒ ඒ විදිහට පුරුෂ කරපු මනස මේ කවුරුත් එක බැන ගන්නකොට උනත් අත්දකින්න පුළුවන්. කවුරු හරි මට දැන් හොඳටම බයිනවා. එතන මං කාට හරි බයිනවා. යටින් hina වෙයි ගලොප් පොලොප් පොලොප් පොලොප් කගා ඔය හිත තියෙනවා. ඔය බැනගත්තට බුරු කරන්න වැඩක් නැහැ ඔකෙන්. යට හිතේ එහෙම ඒකට මුකුත් වෙන්නේ නැහැ. මොනේ චිත්‍රය ඇඳත් කැන්වස් එකට මුකුත් වෙන්නේ නැහැ. කොච්චර රැලි නැග්ගත් සිටිජයට මුකුත් වෙන්නේ නැහැ. කොච්චර වලාකුළු ගියත් අහසට මුකුත් වෙන්නේ නැහැ. දියල්ලක් පෙන්නවා, ගිනි කන්දක් පෙන්නවා, තිරයට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම දකින්න පුළුවන් නම් මේකේ අවස්ථා දෙකක් බටහිර මානසිකත්වයේ උඩු හිත හා යටි හිත කියලා කියනවා. මේ යටි හිත වශයෙන් අපි ඔක්කොම සමානයි. උඩුහිතේ තමයි ඔය පංගු peeru ಜಾති ආගම් ඔක්කොම තියෙන්නේ. ඒක බොහොම සොච්චමයි. just the tip of the iceberg කියලා කියන්නේ. අයිස් කුට්ටියක 10න් එකක් වතුරෙන් උඩට එනවා. ඒක තමයි ඔය ඒක අඳුර ගන්න තියෙන එක නවත් වැඩි හරිය යට තියෙන්නේ. යට වතුරයි අයිස් නොයි සම උෂ්ණත්වයේ තියෙන්නේ. එක පැත්තක අයිස් හැදෙනවා, එක පැත්තක අයිස් දිය වෙනවා. ඒකේ කිසිම අයිස් කුට්ටි දෙක වෙනසක් නැහැ. නිසා ඒ අතීතර ගියාම බුදුහාමුදුරුත් එතන ඉන්නවා. ආර්යයන් වහන්සේලාත් තියෙනවා. සියල්ලම තියෙනවා. හැබැයි හරි පාළුයි. හරිම කම්මැලි. හරිම ඒකාකාරී. හරිම බයලවන සුළුයි. හරිම අසරණ ගතියක් තියෙනවා. මම නිකම්ම නිකන් සිරිබිරිස් කෙනෙක් වෙනවා. මම ළඟ තිබුණා නාම්බුකාරකම් ඔක්කොම ටික පුරා පල්ලෙන් බහලා යනවා. නිකම්ම නිකම් මිනිහෙක් වඩපත් වෙනවා. හැබැයි නිකම්ම නිකම් මිනිහෙක් බාටපත් වෙන අමනුෂ්‍යයෙක්වත් තිරසනෙක්වත් බාටපත් කරන්නේ එතනයි මානසිකත් මානසිකත්වයේදී හඳුනාගත්ත ගමන් අපි ඔය මානසිකත්වයට ඉහළට දාන්න හදන්නේ දැනුමයි ලස්සනයි මුදලයි වංශයයි ස්ත්‍රී ලිංගයයි පුරුෂ ලිංගයයි අරාගමයි කියලා ඒ සේරකම වෙන්නේ මානසිකත්වයක් අයිනේ මොකකින් අත් එක ආඩම්බර කරන්න ඕනේ අතෙන් ගියාට පස්සේ ඒකට අවදි වෙන්න පුළුවන් නම් හොඳට තේරෙනවා මේ தත්ත්වය unassuming කිසි දෙයක් ආඩම්බරයට ගන්න නැහැ කිසි දෙයක් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ මේක උප්පත්ති දවසේ ඉඳලා තියලා තිබිලා තියෙනවා මේ අපි එකිනෙත් එක රණ්ඩු කරන්න ගිහිල්ලා උරුට්ටවල්ලන්න ගිහිල්ලා මේ අඟ උස්සන්න ගිහිල්ලා බෙනේ පුම්බන්න ගිහිල්ලා අර තියෙන సౌందර්ය ගතිය මනස ගතිය කෙලසිලා අපේ හුඟක් කෙලසිලා නැති වෙන්න පුළුවන්. නමුත් කෙලසිලා තියෙනවා. ඉතින් අර අතෙන් ඔක්කොම සංඥා ටික අතහැරලා. එතන වේදනාවකුත් නැහැ. රූපත් නැහැ. සකස් කිරීම නැහැ. කියන්නේ සංස්කාර නැහැ. මේක විවහාර කරන වේවා කියලා මොකක්වත් නැහැ. ඒතර විඥාණයට ඇති සහ නැති දෙක අතර වෙනස ඇති කරලා රණ්ඩුවක් කරන්න බෑ. කෙලස් තිබුණත් බය නැහැ. කෙලස් නැතුණා කියලා ආඩම්බර වෙන්නෙත් නැහැ. තියෙනවා නැති විචය නැත්තම් නැති වෙච්ච විඥානේ කරන්නේම ওই දෙක දෙකට වෙන් කරලා දෙන්න අතර රණ්ඩුවක් කරලා යා කුට්ටිය කඩා ගන්න එක. මෙතෙන් ඊට පස්සේ අර තාදී ගුණය කියලා කියන දෙකටම සමානයි. පෙරදුනත් දිනුවත් ලාභෙත් පාඩුවෙත් වේදනාවෙත් දුකේදි සැපේ දුකේ කොයි එකේදී සම වෙනකොට විඥානයේ කුට්ටිය කඩා ගන්න බැරි වෙනවා. ඉතින් එතෙන්ද යන්න මුලදි පේන්නේ අකරතැබ්බයකට වැටෙනවා වගේ. නොදන්න තැනකට, පාළු තැනකට, අනිශ්චිත තැනකට සිටියම නැතුව ගමනක යනවා වගේ, ගයිඩ් කෙනෙකුත් නැතුව යනවා වගේ. එතකොට මේ සෙල්ලක්කාර මනසක් නැති යෝනිසව මනසිකාරයක් නැති කෙනා මෙතෙන්දි බය වෙනවා. ඒකයි කියන්නේ සීලයක් තියාගන්න බුදුන් වහන්සේ අදාහගෙන යන්න ලෑස්ති වෙලා යන්න පෙර වෙච්ච වැරදි සියරකෙම ආදර්ශයක් ගන්න කම්මගෝචිකාවෝ කියලා යන්න බලාගෙන යන්න. නැත්නම් ගිහිල්ලා එන්නම් කියලා ඉන්න කට්ටිය නම් ඔතනින් එහාට යන්න බෑ. රිට්‍රීට් එක මාසේ ගෙදර යන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒසොර පැකට් එක පිටිම ගෙනියන්න බෑ. දැන් මෙතෙන්දී ඒක තියලා යන්න වෙනවනේ. ඒ නිසා එතන ඒ ඒ යන කට්ටියට නම් ආපවර ඔලෝගෝ දාගෙන යන්න වෙනවා. කක්කයක පිරිසුදු එක තියෙදි. හැබැයි දෙක එකට තියෙන්නේ. කක්කයකයි ඇතුළේ එකයි දෙක එකට තියෙන්නේ. ඒක කක්කයක අයින් කරුවා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් බුදුසජාණන් කියන්නේ ශාක්‍ය සිංහ වේයා වූ. ශාක්‍ය පුත්‍ර වේයා වූ. ශාක්‍ය දීතා වේයා වූ. ඒක උඹලට හම්බෙලා තියෙන එක. ඔය මේ මගදී දාගත්ත ඔලෝගෝ ගලවපල්ලා. සාරස්ලේ වහන්සේ කිව්වේ දැන් අපිට එන හැඟීම් සිතුවිලි මේ ඇවිල්ලා අපි නංගපාන පටන් ග පටන් ගත්තට ඒක දිවේ පිටිපස්සේ දිවේ තියෙනවා ඉස්සරහා නංගපානයි සිගානක් නැහැ කියලා සාරස්ලේ එහෙම අනිතිත් ගොඩක් දැන්පත් වුනහම එහෙම නාත් දැන් සාමාන්‍ය අවස්ථාවලදී ටිකක් භාවනාව කියන්නේ මේ මොල් අවස්ථාවලදී එහෙම නැතු ඒ නේව අපිට කරදර කරනවානේ කරදර කරනවා අපි ඒකේ පාර්ට් එකක් බවට පත් වෙලා ඒකට එන ඉමෝෂන් එකටත් අපිපත් වෙනවානේ ඉතින් දැන් අර දැන් අපි සාමාන්‍ය ජීවිතේට අපව ගියපුවාම භාවනාව නැති නිසා අපව සරයක් අපි අර අර තත්ත්වෙටපත් වෙනවා ඒක අපි ඕනම කෙනෙකුට තියෙන මානව අයිතිවාසිකමක් ඕනනම් කක්ක ගන්න පුළුවන් ඕනනම් පිරිසුදුකම ගන්න. අපි පුරුද්දට ගන්න කක්ක. මොකද අඳුරන්නේ ඒකනේ. ඒක තමයි පෘතජනයා කියලා කියන්නේ පෘතක් පෘතක්. එයා කියනවා මෙයාගේ මං වෙනස්. ඔයාගේ මුත් වෙනස්. මම වෙනස්. ඒ තමයි පෘතජන කියන එක අර්ථය. පෘතක් පෘතක්. වෙන් වෙන් වශයෙන් සලකන්නේ. කඩා බිඳගෙන මගේ කුට්ටිය කඩා ගන්න හදන එක. ආර්ය තත්ත්ව ප්‍රත්‍ය අපි ඔක්කොම මිනිස්සුયો ඕනම කෙනෙක් කාර්යභාරයට පත් නොවුනත් කාර්යභාරයට පත් වීම හැකියාව ඇති පොටෙන්ෂල් එක නැත්තම් පොසිබිලිටි ගතිය සමානයි. ඒක අදාකත් වෙනස් කරලා කතා කරන්න එපා. එයා ඕන වෙලාවක මෙතෙන් දෙන්න පුළුවන් කියලා සමානතාවයට යන්න හදන එක. ඉතින් එතකොට මම නිකමෙක් වෙනවනේ මගේ තිබුණා තාන්න මාන්න වෙනස් කරලා අඳුර ගන්න ගැති නැති වෙනවනේ. අන්නේ පාවා දෙන්න බය නිසා අපි පුරුද්දට මේ පෘථග්ජනකම කරේ දා ගන්නවා. ඒක අර මම ගිය වාර රිට්‍රීට් එකදී මම මතක් කරා ඔය ඉස්සලා තිබුණ එකදී බියොන්ඩ් ඩෙත් මොකද්ද කියලා කක් පොතක් මම කියුවා ඒක මේ මරණයෙන් පස්සේ ඒක පිළිබඳව බටහිර ලෝකේ කතෝලික කට්ටිය ලියපු පොතක් බුද්ධ ආගමට මේ මරණපෑ අධ්‍යක්ෂකම් ගැන විස්තර කරන එක ෆාදර් කෙනෙක් කියලා තියෙනවා අපි භවනා කරන්න පටන් ගන්නකොට නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් පටන් ගන්නකොට නැත්නම් අභිනිෂ්ක්‍මණය කරාට පස්සේ ඒ ආධ්‍යාත්මික අත්දැකීමක් ගන්න පුදුම ආසාවක් තියෙනවා. අපිට සතිය කියන්නේ මොකද්ද? සතිය කියන්නේ කොහොමද දැනෙන්නේ? කොහොමද සතිය පවත්න්නේ කියලා ඉතින් අපි හරි ආසාවෙන් පොඩ්ඩලමකට අම්මිට සෙල්ලම් බඩුවක් වගේ සතිය පුරුදු කරනවා. සතිය දියුණු කරනවා. කරලා කරලා කරලා අපි හිතමු එවැනි ජීවිතයක් ගත කරලා අපි සතිමත් ජීවිතයකට ආවයි කියලා. සතිමත් කියන එක නෙවෙයි මම කියන්නේ. සතිමත් ජීවිතයක් මේ නම දාගත්තට හම්බ වෙන්නේ නැහැ. එහෙම ජීවිතයක් ආවට පස්සේ යා කියලා තිනවා ඒත් අපේදී වැරදි සිද්ධ වෙනවා. දන්නවා මම දැන් සතියේ ඉන්නෝනේ ඒකට මට මේ ආන්දෘත්‍ය වචනක් කියලා හඳුතරහයලා. මෙයත් එක්ක වෙලා මයිත් එක්ක ගහගන්න යනවා. මම දන්නවා වැදලු මේ මිනිස්සේ හරි. මම ඉතින් එහෙම ආපුවම කියනවා ඒක තමයි ඒ ඉස්සලා තියෙන අපිට මිනිසෙක් වශයෙන් ආධ්‍යාත්මික අත්දැකීමක් ලැබෙන එක. දැන් ආධ්‍යාත්මික පුදුලක වශයෙන් මනුස්ස අත්දැකීමක් ලබන වෙලාව. ඔබ මනුස්සෙක් කියලා දැනගන්නේ ඒ වෙලාවට තමයි. ඔක්කොම ඔක්කොම සතියෙන් කෙරෙන්නේ කිසිම කෙනෙකුට හානි කරන්න ඕනේ නැහැ. මේ දර්ශ ආදර්ශව ජීවිතේ මගේ මගේ අතීතයත් එක්ක වහන බොහොම ආදර්ශව ජීවිතයක් මම ගත කරනවා. ඒත් සමහරව ළඟ වරදොල වටහා ගන්නවා. ඕවෙස්ටිමේට් කරනවා, අන්ඩෙස්ටිමේට් කරනවා. ඒකෙන් තමයි මේ manussකම පේනවා කියලා. manussත් කියන්නේ ඔන්න ඔහම එකක්. බුදුරජාණන් වහන්සේ බුදු වුණත් මිනිස්සෙක් වශයෙන් හඳුනාගත්තනේ. ඉතින් අපි කොච්චර ආධ්‍යාත්ම ජීව ගත කරත් ලෝකයේත් එක්ක නෝට ලෝකේ සම්පූර්ණ නිවන් දකින්නකම් අපේ ඇති වැරදි වගේක් තියෙනවා. මොන ඉතින් બોලේ මම මොකද කරන්නේ? එච්චරයි කියන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ අම්මර ප්‍රකාශ කළා දින බුදුජානන්සේ මම කවදාකවත් ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැතුණාට ලෝකයේමයිත් එක්ක ගැටෙන්නේ කවදාවත් නතර වෙන්නේ නැහැ. හරි අසාධාරණ ප්‍රකාශයක් කෙවෙන්නේ. බුදුහමරකට නැත්තම් ලෝකෙ ගැටෙන්න බෑනේ. නෑ. මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැති උනාට ලෝකයා මයිත් එක්ක ගැටෙන්නේ කවදා නතර වෙන්නේ නෑ කියලා. ඉතින් බුදුහාමුදුර වගේ කෙනෙක් එහෙම ප්‍රකාශයක් කරා නම් අපුගගේ නිකන් අරපණුවෙක් කොච්චර වැටුවත් අපිට කවදාකවත් නින්දාවෙන් තොරව ජීවත් වෙන්න හම්බෙන්නේ නැත්ති ලෝකේ අනින්දිතෝ ඒ නිසා අපිට කරන්න තියෙන අපේ නිින්දාව ලබනවා. සමහරක් ඇත්තටම මම සංස්කරණය කරලා මම එයාට හිතාමතා පහර දීලා, හිතාමතා දොස් කියලා, හිතාමතා හිතලා. ඒක මම දන්නවා මම ඒකට ගෙවන්න ඕනේ. සමහරට කිසිම හේතුවක් නැතුව ඒක නා වැඩියට වටහාගෙන මං කරේ අර එදා කිව්ව විදිහට හරි පුදුම හිනාවක් කරනවා. සතුටක් කරනවා දැන් මෙයාට වයර් මාරු වෙලා. ඒක මූණ කළු කරගෙන පුඹගෙන එනවා මයි ගාවට. දැන් මේකට බෝ නොකරත් බෑ නිකන් කරවපන ඉන්නකොට එහෙම යාගේ හැම හැල හැව ගැලවිලා වැටෙනවා. මුකුත් කරන්න හොරයි. ඒකට තේරෙන පටන් අර ගන්නවා ප්‍රතික්‍රියා නොකර සිටීමේ ඒ මනසට නිහඬ බණක් කියවෙනවා. ඒක තමයි ඇත්තටම භාවනා කරන කට්ටියගේ මේ ලෝක සාමයේ සිද්ධ වෙන කෘත්‍යය. බණ කියලා නෙවෙයි. කවුරු අපි ගැන වරදොල වටහාගෙන මොන වචන කිව්වද ගහලල්ලා ඔක කාලේ ඉස්සෙයි උත්තර දෙන්න යන්න එපා. යාම හොයාගනින් ඒකට යාට විශාල ධර්මයක උත්සාහයව පණිවිඩ යනවා. ඒ නිසා අපි දිනදා ජීවිත ගත කරනකොට අනන්තවත් වර්ධින වෙලාවල් එනවා. ඒක දහන්න ආධ්‍යාත්මික චේතස ගත කරන කෙනෙක්ගේ සිදුවෙන මනුස්සකමක් කියලා. මේ ලෝකේ ඉන්නකම් ඒකෙන් කවදාවත් ගැලවෙන්න බෑ. ඒකටයි මරණයට පරිණිරවාණය කියලා කියන්නේ. අපිට බලන්නේ නිර්වාණය ලබන්න විතරයි. සෞපතිශේෂයි. උපති තියනවා තාම. නිර්පතිශේෂ වෙන්නේ මේ කයෙන් අයින් වෙච්ච දාගන්න තමයි. එත්තකන් පන්නාට මේලෝ වෙනිනවා විනා කියලා වෙන වෙන ඉන්න එකයි තියෙන්නේ. කොච්චර නිවන් දැක්කත් ලෝකයා කවදාකවත් ඒ පුදුර නිවන් දැකපුවා දැනගන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒකට දෙන නිදර්ශනය තමයි අපේ සිංහල බෞද්ධයා බොහෝ විට කියනවා මේ ශරීර ගමනේ චිත්තය කියපු දෙයක් ලඳුනා මේ ආත්ම නිවන් දකින්න බෑ මේ බුද්ධ ශාසනයත් බෑ අපිට මෛත්‍රී බුද්ධ ශාසනය විතරයි පුළුවන් කියලා. මගේ ප්‍රශ්න දෙන්නේ මෛත්‍රී බුදුහමර කොහොමද අඳුරන්නේ කියන එක. ඉදිට පින්නපාතේ ආවත් කාඩ් එකක් දෙයිද මේ මෛත්‍රී බුදුහමඳුර මම මේ කියලා දෙයි කියලා හිතලා දුන්නොත් පචේ කියලා මතක තියාගන්න. කාඩ් එක දුන්නොත් පචේ. කොහොමද හඳුනන්නේ? Taman ළඟ බුදු ගුණ නැත්තම්, Taman ළඟ ඒ ඒ සත්පුරුෂ ගුණ නැත්තම් සත්පුරුෂ කොහොම හඳුනන්නේ? අපි අතර කොච්චර සත්පුරුෂ හිටියට අපිට හඳුනන්න බෑනේ. මොකද අපි ලෝකෙ දිහා බලන්නේ බයෙන්, ලෝකෙ දිහා බලන්නේ සැකෙන්. එනිසා සත්පුරුෂය වෙන බම්බු ගන්න කියලා යන්නේ. හරියටම ගිහලා සත්පුරුෂයට කතා කරුවොත් තමන්ගේ තියෙන සත්පුරුෂ ගුණයක් නිසා තමයි ඒක කරවත් වෙන්නේ. ඒතකොට තේරෙනවා අපි කොච්චර හොඳ වුණත් දෝෂාරෝපණ වගේක් කියනවා. අපාට පරණ කර්ම නිසා, sannivedanaye පටලවෙල නිසා ඒක ආධ්‍යාත්මික ජීවිතය ගත කරන එකට උරතලයක් විතරයි. හරියට ගැටුම් එනවා. ඒ ගැටුම් එනකොට එක පහ එක පහට හහ කාලා hinaවක් යනවා. වයර් මාරු වෙලා තියෙන කියලා දැනගත්තා. තරහ යන්නේ නැහැ. ඔය ටිකක් තව කරගෙන යන්න එතකොට තීරණ තව ටිකක් ඉස්සරහට යනවා. ගරු ස්වාමීන් වහන්සේ මා වසර කීපයක් භාවනා කරන අයෙක් ආනාපාන සති භාවනාවේදී සමහර විටක හුස්ම ඊතා සියුම් වී කය පවා නොදැනී ගොස් ඊතා සුවදායක බවක් සිතට ඇතිවේ. නමුත් භාවනා උපදේශ පරිදි මෙහි නොඇලී නැවත හුස්මටම යොමු වේ. මෙය නිවැරදි ක්‍රමයට යන බව ඔබ වහන්සේගෙන් දැන ගැනීමට අවසර පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඒක නොඇලී සිටීම කියලා ආය හුස්මට යන්න හදනවා කියන්නේ ප්‍රතික්‍රියාවක්. මේක ප්‍රතිපදාවේ ඵලයක් නම් මේක ගත කරපු ජීවිතයේ තිබුණ කැලස් වලට අඩු කැලස් ප්‍රමාණයක් නම් මේකට ඇලෙනා වෙනුවට අපිට සිද්ධ වෙන්නේ මේක වශී කරන්නයි. මේක සීසන් කරන්නයි. මේක හුරු කරගන්නයි. සිද්ධි කරන්නයි. ඒ සිද්ධි කරන්න කරන්න දෙන්නේ මේක තේරුම් අරගෙන මේක ප්‍රතිපදාවෙන් ආපු එකක් අහම්බයක් නෙවෙයි. දෙක මේ தත්ත්වදී මගේ මානසික ආතතිය අඩුයි. මට දැවිලි තැවිලි අඩුයි. එහෙම නැත්නම් අසහනිය අඩුයි කියලා දන්නවනම් දැන් මේක පුළුවන් තරම් වැඩි කර ගැනීම සඳහා. එහෙම නැත්නම් වැඩි වේලාවක් වැඩි ඌරුවක් වැඩි වශී භාවයක් ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙම කරනවා වෙනුවට ආය ආනාපානෙ ගන්න හදනවා කියලා කියන්නේ මේ දන්නේ අකා හොඳයි නොදන්නේ අකාට කියලා වැඩි කියලා අර පරණ පුරුදු තැනට යන්න හදනවා. ඒක ප්‍රතික්‍රියාවක් කියලා හිතාගන්න. ඒ නිසා අපේ සෙල්ලක්කාර ගතියක් ඕනේ. අපිට ඕනේ අලුත් දේවල් ගවේෂණය කරන ගතියක්. ඒකට විරුද්ධව තමයි පරිණාමය සිද්ධ වෙලා තියෙන්නේ. පරිණාමයේදී වෙලා තියෙන්නේ fear of freedom කියන එක. නිදහස් තනක් විවිකතනක් ආපු ගමන් බය හිතෙනවා. නීත නීතස වෙනවා. ඒකාකාරී වෙනවා. කම්මැලි වෙනවා. සැක උපදවනවා. ඒක තමයි fear of freedom, fear of new, fear of unknown කියලා කියනවා. නොදන්න දෙයට බයයි අපි. ඒකයි අපි මේ දන්න දේවල් වට කරගත්ත ගියකට වෙලා නිතර මෙවුවා බල බල ඉන්නේ නොදන්න තයක් නොදකින්න පටන්. ඉතින් ඒක නට කවදාකවත් නිවනක් දකින්න හම්බ වෙන්නේ නැහැ. නිවන කියන්නේ යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ අලුත් දෙයකට මෙතෙක් අත්විඳපු නැති දෙයකට කාය ජීවිත නිර්පේක්ෂව යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒක අමාරුයි දෙන්නේ. ත්‍රිපිටකය කියලා දෙන්න පුළුවන්. විනය කියලා දෙන්න පුළුවන්, භාවනා කියලා දෙන්න පුළුවන්. මෙතෙන් අනගහගෙන යන්න පුළුවන්. නමුත් ඒකට සාදර වෙනවයි කියන එක සම්පූර්ණ ඒ පුද්ගලයා කර්ම ගෙවෙනකම්. මෝඩකම ඉවර වෙනකම්. එයාට පරණ පුරුද්දේ අල්ලනවා. ඒක ඒක වළක්වන්න බෑ. ඒක තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්ද. අපිට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් අධ්‍යාපන ක්‍රමය. කිසිම වෙලාවක අපිට අලුත් දෙයකට යන්න දෙන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමය. ගුරුවර පන්ති පොවනවා විභාගය කියලා ඒක වමාරෝපේ කරනාට ලකුණු 100 100ක් හම්බ ඒකම මම අරන්න ඕනේ. හැබැයි ඉස්පිලි පාවිලි වෙනස් කරන්න නැතුව. අලුත් දෙයක් ලියපු ගමන් කණෙන් ඇදලා එළියට දාන්න. ඒව අධ්‍යාපන ගමක් අද තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳ ජීවිතේ හොඳම සුන්දරම වයස අවුරුදු 6 ඉඳලා 26 වෙනකන් අයියෝ විනාශ කරනවා. ඕය කුණු හරපෙට. ඒක මේ කාගේ දෝනකමට සම කරනා මිසක් අපිට ඕන දෙයක් නෙවෙයි තියෙන්නේ. මම කියන්නේ මම අධ්‍යාපන විරුද්ධව කතා කරනවා නෙමෙයි අධ්‍යාපනයේ කිසිම වෙලාවක ඒ වගේ නව දෙයකට යන්න ඉඩ තියන්නේ ඒ ගුරුවරයා දන්න ටික විතරක් එහාට ගිය ගමන් ගුරුවරට කරපු අභියෝගයක් කරනවා ලෝකේ හැම ජීනියස් කෙනෙක්ම ඉස්කෝලෙන් පන්න පෙකි අයින්ස්ටයින් කීසෙටද ඉස්කෝලෙන් එළවලා තියෙනවා ෂේක්ස්පියර් කීවලු තාත්තා ගහනකොට කවියටම උපහාන් මම කවියටම ඇරපහාන් එහෙම නැත්තම් හිතේ හැටියටම ගහපන්. ඉස්කෝලේ යන්නේ නෑදලු හැම වෙලාවෙම කවි ලියනවා. පින් තාත්තා ගහනවලු. තාත්තට තේරෙන්නේ නෑනේ මේ යකෝනේ කියන ජීනියස් ගතිය. තාත්තා හදන්නේ අර පරණ විදියටම මයිල් කපලා අං බාලා ඌ මට්ටම් කරගන්න. ඌ මට්ටම් වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා අලුත් දෙයකට යන්න අපි පුරුදු කරන්නේ නෑ. ඒක අපි සම්ප්‍රදාය කියලා කපනවා පොඩි උන්ගේ. චාරිත්‍ර වාරිත්‍ර කියලා කපනවා. ඒක ලියලා ඒක අර පොඩි පටු තලයකට දාගෙන මැට්ට කරගත්තට පස්සේ ඌට උපාදී අනම්මනම් ගොඩාක් දීලා අර පරණ පුරුදු ප්‍රින්දුව කියන්න පටන් ගන්නවා. ඒ නිසා අලුතෙන් යන ගමනක් යනකොට ඒ ප්‍රවෘජ්‍යාව කියලා කියන්නේ ගාල කඩාන යනවා කියන අදහස. වජ්ජ කියලා කියන්නේ ගාලට සත්තු ටික ඔක්කොම හැන්දෑවට ගාල් කරනවා. ඉතින් ගාලේ ඉන්න සත්තුන්ට කීකරු වෙන සතාට කොපල්ල කැමති. උන් සතාගේ ප්‍රകൃතිය ඕක නෙවෙයි. ප්‍රകൃතිය නම් කැලේ වල්මත් වෙන එකයි. ඒ නිසා මේ ප්‍රകൃතියව කියලා කියන්නේ ගාලේ වැට කඩාන යන්න කැමති. අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ ඒකට. ඉතින් බුදුචාන් වහන්සේගේ වැඩ පිළිවෙලේ මූලිකම දෙයක් තමයි ප්‍රകൃතියව වැට කඩාන ඵලයක්. සම්ප්‍රදාය කඩපක්. හැබැයි බැලුව බැලම නම් බුදුහාමර මෙහෙම කරන බොහෝ සාහන්ත ඔක්කොමලා හිතන්නේ එහෙම හරි ඥාන කෙනෙකුට ඇඳලා තියෙන බුදුහාමර. ඔයගොල්ලෝ දන්නේ ඇත්ත 16ක ශක්තිය තියෙනවා. අපි එක වචනයක් කතා කරනවා බුදුරජාණන්සේ වචන 16ක් කතා කරන්න පුළුවන්. ඒ තරම් ශක්ති පින්ඩයක්. මහා පුරුෂයෙක් කවදාවත් දැකලත් නැහැ. අපි චිත්‍රකාරයෝ ඉතින් බොහොම ලස්සනද එහෙම කරගෙන ඉඳලා තියෙනවා. සෝරි කියලා හිතනවා ඒක දකින්නකොට. දැක්කොත් බුදුහාමුදුරෝ ඒක නිසා මේ අපසර අපි අර මේ ගමන අපි සාමූහිකව තීන්දුවක් කරගන්න මේකට කිසි කෙනෙකුට වගේ කියන්න බෑ මම යනවා නම් මම යන්නේ මගේ කයට සහ ජීවිතයේ පරදුවර කියලා අනිත් දේවල් වලට මට වග වෙන්න බෑ ඉතින් ඒක මේ කාලේ මම දැක්කේ ඔය ප්‍රභාකරන්ගේ සිව්සයිඩ් බොම්බර්ස්ලයි හොඳ හාමුදුර කෙනෙකු අතර විතරයි දකින්න පුළුවන් අනිත් ඔක්කොම ලබයි අනිත් ඔක්කොම අර පරණ පුරුදු සම්ප්‍රදාය රැකගෙන ඒක ටික ටික දිනු කරන්න හදනවා රැඩිකල් වෙනසකට කැමති නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ තැනකට ආවත් අපි ආය ආනපානට දුවනවා. ඒ ඇත්තට මේ පුහුණුවක අවස්ථාවක් ඒක බුද්ධ ඥානසේ දේශනා කරලා තියෙනවා. දවසක තේරෙයි අප හොයන්න එපා මේ ලැබපු දේ ප්‍රතිපදාවෙන් ලැබුණේ ලැබපු දේ කෙලෙස් අඩු තැනක් කියන එක Tamanට වැටහුණා නම් Tamanට තියෙන්නේ මේ භූමියේ පැදුර ය아가න්න එකයි. කූඩාරම ගහගන්න එකයි. ගරුතර ස්වාමීන් වහන්සේ අවුරුදු 4ක පමණ කාලයක් දවසකට පැයක් තරම් කාලයක් භාවනාවේ යෙදෙමි. අරමුණෙහි සිත පවත්වා ගැනීමේ කාලය ක්‍රමෙන් වැඩි වී ඇත. පංච නීවරණයන් ගෙවි යන බව පෙනේ. නිස්සරණය දියුණු වී තිබේ. වෙනත් දියුණුවක් නොපෙනේ. මේ ප්‍රතිඵල ප්‍රමාණවත් දරුවන් සරණ. වෙනත් වෙනත් ප්‍රතිඵල කියන එක නිර්වචනය කරනවා නම් මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියන එක ඒවනම් උත්තර දෙන්න පුළුවන් නැත්නම් ඒක මට හිතා ගන්න අමාරුයි. මේ අහසෙන් යන එකද බලාපොරොත්තු වෙන්නේ. දිබ්බ චක්කු ඥානේද, දිබ්බ සෝතද, නැත්නම් පොළවේ ගිලෙන්න ඕන කමද තියෙන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඉතින් සෝරි තමයි. ඒ ඥානරාම ස්වාමීන් වහන්සේ කාලේ ඒ භාවනා කරන්න වෙන හරි කටකාර හාමුදුරුවෝ කෙනෙක් හිටියා මේ කාරණාකාරය කියලා කියන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ එක එක නායක එක නා මේ ප්‍රශ්න ඇති කරනවා ඒක නිසා මේ අහසෙන් යන්නේක කරන්න බැරිද කියලා. අපි කතා කරන්නේ ඉතින් කවුටොත් යන්නේ. ඕක මොකද්ද තිය වෙනස කියලා. ඉතින් කවුටෙක් කියන්නේ ඉතින් මොනවද අපි අමතර දෙයක් බලා මනුස්සකමට එහා අපි නැවතත් මේ තියෙන කුණු කන්දල් අයින් කරලා තියෙන මේ අමනුෂ්‍ය ගති අතහැරලා මිනිස්සෙක් වුණාට පස්සේ තව මොනවද ඉල්ලන්නේ? අන්නේ ඉල්ලන දේ හොඳට බීක වෙච්ච වෙලාවක හිතෙන් අහන්න මොනවද ඉල්ලන්නේ කියන එක. මේක තමයි මේ ප්‍රතිඵල අපේක්ෂාව කියලා කියන්නේ. මේක තමයි මේ තව කෙනෙකුට වැඩි යමක් අන් එනකම් බලා ඉන්නවා, රැස් වීසනකම් බලා ඉන්නවා, පෙනේ බුම්බන්න බලා ඉන්නවා. මේ තීන තාක්කල් නිවන කියන වචනේ අර්ථයවත් තේරෙන්නේ නැහැ. අපිට ඕනේ කියන්නේ ගංගානංගගේ වැලි තලාවේ යවත් වැලියටයක් බවට පත් වෙන්න මිසක් ආ. එතකොට වැලියලාවේ තියෙන වැලියටයක් කිසිම වෙනසක් නැහැ තව එකක් එක්ක. ජයනාචි රහතන් වහන්සේ නමක් හඳුනන්නේ රහතන් වහන්සේලා අතර අන්‍යතරෙක් බවට පත් වුණා. කිසිම එයා ඊට පස්සේ මොනම වෙන්කොට හඳුනා ගැනීමක් කරන්නේ නැහැ. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ගංගානංගගේ වැලි වාලුකා ගාන අනන්තයි. ප්‍රමා ඊටත් වැඩි රහතන් වහන්සේලා ගන්න මොක කිසි කෙනෙක් අඟවන්නේ නැහැ. කිසි කෙනෙක් ඒ පෙන්වන්න හදන්නේ ඒ පෙන්වන්න හදන ගතිය තමයි පු탁 පු탁 කියලා කියන්නේ. මම එයාට වැඩිය වෙනස්. මම ඊට වැඩිය වෙනස්. මම අරකට වැඩිය වෙනස් කියලා පෙන්වන්න හදන හැම වෙලාවකම මොකද්ද මොටිවේෂන් එකක් වෙනවා. මොකද්ද උද්‍යෝගයක් වෙනවා. තම නිවනට යන්නේ අන්නේ උද්‍යෝගය අඩු වෙලා සියල්ල සිද්ධ වෙන දෙයක් පාඩපත් වෙනවා. හේතුඵල ධර්මයක් අනුව තමයි නිරීක්ෂකෙක් පාඩපත් වෙනවා. මොන දේ වුණත් දැඩි ආතතියක් නැහැ. දැඩි අසහනයක් නැහැ. ඔබ පටන් ගත්ත හේතු වලින්ම ඔබ නැති වෙලා යනවා. මොනම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔබ දෙයා නිකම්ම ඉන්නවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඒක දෙයා අවදිය බලහන් ඉන්න. වෙන්න ඕන දේ වෙනවා. ඒ නිසා මේ බලාපොරොත්තු වෙන දේ මොනවද කියලා නිර්වචනය කරන්න පුළුවන් නම් හරි පුදුම හිතක ස්වභාවය මොකද්ද කියන්නේ? හිතක තියෙන අපි කියනවා නිර්මාණශීලීත්වය එළියට එයි. ඒක තන්නේ මැටි අදහසක්. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නොකිසිවෙක් බාටපත් වෙන්න. අවශ්‍යද තියෙන්නේ වර්තමාන මොහොතේ වර්තමාන මොහොතට අවදි වෙනා මිසක් නැති දෙයක් බලාපොරොත්තු වෙන එක නෙවෙයි. බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ මේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා මහාන ඔබ සතුටෙන්ද ඉන්නේ කියලා. බුදුරජාණන්සේ කියනවා කුමක් ලැබුණාටද සහෝදරයා? ඊට පස්සේ මම කනගාටු වෙන්නේ නැහැ මොනව නැති වුණාට කනගාටු වෙන්නේ. එනම සතුටුකුත් නැහැ කනගාටුකුත් නැහැ කිව්වොත් හරිද කියලා ඕ ඒක විතරයි මට කියන්න තියෙන්නේ. බුදු වුණාට පස්සෙත් උන්වහන්සේ කියන මට මොකුත් ලැබුණේ නැහැ කියලා. බුදු වුණාට පස්සෙත් උන්වහන්සේ කියන මගේ මොකුත් නැති වුණෙත් නැහැ. ඒ නිසා මම සතුටුයි කියන්නත් බෑ මට කනගාටු වෙන්නත් බෑ. ඕකෙන් තමයි සංයුත්තනිකාය පටන් අරගන්නේ. දේවතා සංයුත්තේ. අපි නිවන් දකින්න හදන්නේ මොනවදෝ අර උපාධියක් වගේ නැත්නම් සල්ලි ටිකක් වගේ මොනවද බලාපොරොත්තුව ඒකමයි පෘථග්ජන ගතිය ප්‍රධානම ලක්ෂණය ස්වාමින් වහන්සේ like we discussed yesterday i also get really hot and sweaty at least feel that way sometimes at that time knowing it is apo or tejo should i ignore and continue to pay my attention to breathing or should i pay attention to getting sweat Two, is there any advantage of paying attention to nostrils versus navel when do when doing anapana meditation? May Triple Gem bless you. Please answer in Sinhala since uh, they are more interesting and easy to understand. So you may ask the question again in Sinhala. yes, please. <laughs> කළ පරිදි මට දාඩිය දානවා ගලත් වෙනවා නැත්තම් ඒ විදිහට දැනෙනවා සමහර වෙලාවට. ඒ වෙලාවට එයා ආපෝ තේජෝ ධාතුන් වශයෙන් හඳුනා ගැනීම කළ යුතුද? නැත්තම් එය ඉග්නෝ කරලා අමතක අමතක කරලා නොසලකාහැර ආනාපානයට අවධානය යොමු කළ යුතුද? ඔය ඒක තමයි පළවෙනි කොටස. ඉතින් ඒකෙදී ඇත්තටම අර අසුවිරු ඥාන නිසා බනහපු නිසා ඉතින් අර සමාල්ලාට වෙනද නොදැක්ක විදියට ආපෝ ගතිය තේජෝ ගතිය මෙතනදී භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් පේ නැත්තම් මම මේ මේ ප්‍රකාශයේ නැත්තම් කියන්නේ මගේ අත රත් වුණා බඩ රත් වුණා කන රත් වුණා කියලානේ දැන් මෙතන කියන්නේ උණුසුම් ගතිය දැනුණයි කියන්නේ ඒ කියන්නේ ඒක මගෙන් වෙන් කරලා භාවයක් විදිහට ස්වභාවයක් විදිහට ධාතුවක් විදිහට ගතියක් විදිහට දැනගන්න ওই භාෂාව පුරුදු වෙනවා. ඉතින් ඒක ඉදිරි පියවරක්. අපි මේ ඉස්ලා කියන්නේ අතරත් වුණා, බඩරත් වුණා, කරරත් වුණා කියලා නේද? ශරීරාංග ගැන කතාවක් නෑ. භාව ලක්ෂණ වශයෙන් කියනවා. ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් මේ වගේ දෙයක් දැක්කට පස්සේ මම ආයේ ඒක ගැන වැඩිපුර යනවාද ආනාපානට යනවාද කියලා. ඉතින් එතෙන්දි තියෙන්නේ මේ දෙකේ ආනාපානේ හෝ මේ භාව ලක්ෂණයේ ප්‍රකට අරමුණ මොකද්ද? තීව්‍ර අරමුණ මොකද්ද? ඒක තීන්දුව කරලා යන්න ඕනේ තරම්. Taman තීන්දුව කරන්න හොඳ නැහැ. මේකට යනවද අරකට යනවද කියලා. Taman තේරෙනවා නම් ඒ උණුසුම් ගතිය අස්වාභාවිකව ස්වභාවික වැටෙනවා. දැන් මේ ගතියක් මට වැටෙනවා. අජ්ජත් තේජෝ ධාතුව වැටෙනවා. ඒක මේ කටබඩ කන කය කියන්නේ නැතුව අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ධාතු මනසිකාරය දිහාට විසර පියවරක් වෙයි කියලා තියෙනවා. ඉතින් එතකොට තේරෙනවා ඒ විදිහට ධාතුව දිහා බලනකොට තේජෝ දිහා බලනකොට දැරීමේ ශක්තියත් වැඩි වෙනවා Tamanට නොදැනී. මගේ අතරත් උනා, කටරත් උනා, බඩරත් උනා කිව්වම හැඟුම් බර වෙනවනේ. මගේ කොටස් කියලා දැන් දකින්නේ ධාතු. දැන් දකින්නේ භාව. දැන් දකින්නේ ගති. දැන් දකින්නේ ස්වභාව. ආන්නේ විදිහට බලනකොට මේක පරිශනාකාරයක පරිශන කරන විද්‍යාඥයෙක් වගේ මිසක් හැඟුම් බර වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්න තමයි මම ආනාපානට යනවද මේකට යනවද කියලා. ඒකට උත්තරේ තමයි ප්‍රකට දේ පෙනෙන්නේ. පුළුවන් තරම් බලන්න තීන්දුව කරන්නේ නැතුව වැලෙන හැටියට මැස ගහගෙන යන්න. අරමුණේ ප්‍රකටතාවය අනුව යන්න. අපි යනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටස දෙවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව කිරීමේදී නාසිකාග්‍රයට අවධානය යොමු කිරීම හා පිම්බීම හැකිලිම අවධානය යොමු කිරීම අතර වාසියක් තිබේ. ඒකෙත් අර ඉස්සලහව ප්‍රශ්නේම කොටසක් විසුද්ධි මාර්ගයට අටුවාව සපේන. කියන්නේ විද්වගෝසාචාර්යන් වහන්සේ ලියපු එකට අටුවාව සපේන ස්වාමීන් වහන්සේ ළමක් කියන විපස්සනා ගැන කියනකොට යතහපාකටං විපස්සනා බිනිවෙසෝ කියන්නේ යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැහැ ගන්න. අප්‍රකට දේවල් හොයන්න යන්නත් එපා. මෙනෙහි කරන්නේ තීන්දුව කරන්න යන්නත් එපා ප්‍රකට තීන්දුවේ බහින්න. මේ සම්මසන ඥානෙ විස්තර කරනටයි කියන්නේ අපි ඊයේ ගත්ත නිදර්ශනයක් විතර ගත්තොත් ධාතු හතර පට වියාපෝ තේජෝ හැම වෙලාවෙම එකට ඉන්නේ. අත ඉස්සරහා ඉන්න එක තමයි පේන්නේ අපිට. ඉතින් ඒ නිසා අපිට පේන්නේ පට විධාතව ප්‍රකට වුණාට පස්සේ අනිත් ගොල්ල නැතුව වගේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ල මෙයාගේ පිටිපස්සේ ඉන්නවා. අපි පටවි ධාතුවෙන් පටන් අරගෙන යනකොට ක්‍රමෙන් හිත සියුම් වෙන සියුම් වෙන අනිත්‍යවත් පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඉදිරිපත් වෙන්නේ ස්වභාවික ක්‍රමයකට නෑ. ඒ ඉදිරිපත් වෙන ක්‍රමයේ විදිහට ප්‍රකටතාවයන් බලන්න. එතකොට නාසිකාග්‍රයේ හුස්ම නාස්පුඩු පුරවාගෙන යන ප්‍රකට නම් එතන හොඳයි. ඒක තේරෙන්නේ නෑ මේ උදරයේ පිම්බීම හැකිලිම මේ ඇඳුම් වල තර වීගෙන සිද්ධ වෙනව ප්‍රකට නම් එතනින් යනවා. කොයි එකෙන් හරි වඩා පහසු තැනින් බැස ගන්න කියන එක තමයි කියන්නේ. එරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ පැවසූ පරිදි විවෘත මනසක් ඇතිව මෙතෙක් ධර්ම මාර්ගයේ පැමිණි අයෙක්මි. තමාට හරියන භාවනාව හා ධර්මානුකූල වැඩපිළිවෙල තමා විසින්ම සොයාගත යුතු බවත් වැළ යන විදියට මැස්ස ගැසිය යුතු බවත් ඔබ වහන්සේ පැවසු බව මතකයි. මම මේ ධර්මානුකූල වැඩපිළිවෙලේ හා ආර්ය පරිශ්‍රණයේ සම්දිස්ථානයකට පැමිණ ඇතැයි සිතන බැවින් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙන් මෙය ඉදිරිපත් කරමි. දැනට අවුරුදු 7ක පමණ සිට භාවනා ගමන ආරම්භු නමුත් අරියට කමඨහනක් වැටුනේ 2011 දී ඔබ වහන්සේගෙන්. ඉන්පසු සක්මනත් ආනාපානයත් දිනපතාම පුරුදු කෙරෙමි. යම්කිසි භාවනාවක් දියුණුවක් යම්කිසි භාවනාමය දියුණුවක් 2012 අවසන් මාස කීපය වන විට ලැබුණා. සතියේහා සමාධියේ දියුණුව. නමුත් එය බොහොම කෙටි වේලාවක් පවතින සතියක් සමාධියක් විය. 2013 මුල් කාලයේ සිට සර්වඥ ධර්මය සූත්‍ර භාවිතයෙන් හා රූපසටහන් මගින් ධර්මය හා භාවනාව පැහැදිලි කරන තවත් භාවනාචාර්ය වරේකුගේ දේශනා ඇසීමටත් ඒවා පුරුදු කිරීමටත් පටන් ගත්තෙමි. මෙහිදී මා තේරුම්ගත් කාරණයක් වූයේ භාවනාවේ දියුණුවට මාගේ සීලය ඉතා පිරිසිදු කරගත යුතු බවයි. ඉන්පසු සීලයේ වූ වැරදි නිවැරදි කරගෙන එම ආචාර්යවරයාගේ මෙනෙහි කිරීම භාවනා මෙනෙහි කිරීම භාවනා ප්‍රගුණ කළෙමි. සාරාංශ වශයෙන් කිව හැක්කේ ඔහු සමතේ මගින් සමාධි මට්ටමක් ළඟා කරගෙන ඉන්පසු පටිච්ච සමුප්පාදය දුකේ සමුදය දුකේ සමුදය අස්තංගමය චතුරාර්ය සත්‍ය හරියට මග වැනි කරුණු සූත්‍ර අනුසාරයෙන් හා විදර්ශනා භාවනා ක්‍රමයක් මගින් ප්‍රගුණ කිරීමට උගන්වන බවයි. 2011 සිට මේ වසර දක්වා වසරක් පාසාම ඔබ වහන්සේ මෙහෙවන භාවනා වැඩමුළුවට සහභාගී වී ඇති අතර ආනාපාන භාවනාවද නිතිපතා කරමි. මෙහිදී ආනාපානය සමතයක් ලෙස වඩා සමාධිගත වූ පසු මෙනෙහි කිරීම ක්‍රමය මගින් භාවනාව ගෙන යයි. සතිපතා ධර්ම සාකච්ඡා කර ඉන්පසු මුළු සතියම එම සාකච්ඡා කළ සූත්‍රය ඇසුරින් භාවනාගෙන ගියමි. මෙහිදී ධර්ම කරුණු අවබෝධ වන අතර මට හැඟෙන අයුරින් ඒවා ගෘහ ජීවිතයටද භාවනා ජීවිතය ආදේශ කරගත් ගනිමි. උපවහන්සේගේ මූලිකත් උපවහන්සේ මූලිකත්වය දෙන්නේ ආනාපානය බැවින් මෙම වැඩමුළුවේදී ආනාපානය විතරක් කරමි සක්මනද ඇතුළු. ප්‍රශ්නය මා කල යුත්තේ මේ ක්‍රම දෙකම මේ ආකාරයෙන් කරගෙන යාමද නැතිනම් ආනාපානය විතරදයි මට නොහැටි නොවැටහි. වහන්සේගෙන් ලැබෙන උපදෙස ඉතා වටිනා දෙයක් ඇයි සැලකන අතර වහන්සේ පවසන අයුරින් චීන රෙස්ටොරන්ට් එකෙන් ජපන් කෑම ඉල්ලන්න බැරි බව දනිමි. මා දැන් සංදිස්ථානයකට පැමිණෙති බැවින් උපදෙන උපදෙස් මින් පෙර මට ඔබගෙන් ලැබූ උපදෙස් මෙන් ඉතා ගෞරවයෙන් යුක්තව පිළිපැදීමට සුවච වෙමි. ත්වන් සරණයි. ආදර්ශයක් පෙන්නලා තියෙන. ඒ කියන්නේ යමක් නැත්නම් ඉඳලා පොඩ පොඩ පොඩ පොඩ කරගෙන කරගෙන ඇවිල්ලා තියෙනවා. එන්නේ එන්නේ එන්නේ අපිට තේරෙන පටන් ගන්නවා මේකේ ගැඹීරත්වයක් තියෙනවා. එන්නේ එන්නේ. නමුත් දැන් ඇත්තටම ගැඹීර පැත්ත ඉවරයි. දැන් තියෙන ওই විදිහට කරගෙන යන එකයි. මම බුදුම ස්වාමීන් වහන්සේලා පැත්තෙන් බලනකොට මගේ ආචාර්ය වංශ පැත්තෙන් බලනකොට මම ආනාපානේ රෙකමන්ඩ් කරනවා කියලා මම ඒක ගියාම බැනුම් ගන්නවා හැමදාම. ඒකට මම කිසියම් භාවනා ක්‍රමයක් අහවල් දෙයක් කරන්න කියන්නේ මම කියන්නේ වාඩිලා වාඩිලා ඉන්න දිහා බලන්න. එන දේ ගන්න. නමුත් ධර්ම දේශනා කරනකොට ආනාපානය නිදර්ශනයක් විදිහට මම ගන්නවා. එහෙම නැතුව පිම්බීම කිලිම ගන්නද ආනාපානේ ගන්නද සමතේ ගන්නද විපස්සනා ගන්න කියන්නේ රෙකමන්ඩ් කරන තරම් මට ඥානයක් නැහැ. මම මේ කරලා හිත දාලා එයා කියන තොරතුරු අනුව තමයි පුළුවන් හරිය මෙහෙවන්නේ. ඒ නිසා මම කවුරු කියන්නේ කියත් මම මේ ආනාපානයට යොමු කරනවා කියන එක 100ක් මම බාරගන්නෙත් නැහැ. අනිත් එක ওই සමතේ ටිකක් කරලා විපස්සනා කරන්න ඕනේ කියන එක විපස්සනා ගුරුවරු එක විදිහකට කියනවා සමත ගුරුවරු එක විදිහකට කියනවා දෙකෙන් කේම කෙරුවක්වත් සමාහිත වෙච්ච හිතකට තමයි යමක් පේන්නේ. ඒ නිසා කොහොම කරත් කොයි අරමුණ මුල් වුණත් අරමුණ නැති වෙච්ච දවසilla තමයි භාවනාව පටන් ගන්නෙ. ආනපානෙ ගත්තනම් ආනපානෙ ගෙවෙන තැනත් ඒතරින් තමයි භාවනාව පටන් ගන්න. ඉතින් ඒකකොට ආනපානෙ හරහා හිටින්න ගියත් එකයි. පිම්බීම හැකිලිම හරහා ගියත් එකයි. වෙන අරමුණක් හරහා ගියත් එකයි. ඒක තියෙනකන් අපි තාම මොන්ටිසෝරි පන්ති ඉන්නේ. අතරම දවසේ තමයි ඕටෝ පයිලටින් වඩනකොට පස්සේ තමයි භාවනාව යන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ ඕටෝ පයිලටින් වැටෙන්න කිට්ට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය ඔය කරගෙන යන ක්‍රමේ Tamanට වැඩියෙන් කෙලස් කැපෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ කාටවත් දෙන්න තමන්න තේරෙන්නේ කොහොම කෙරුවකත් ওই කොයි දෙකෙන් කොයි එක කරත් එන්නේ එන්නේ කෙලස් කැපෙනවා සිද්ධ වෙනවා වඩා Tamanne වාසිදායක ක්‍රමයේ ගන්න. ගාක් තොරතුරු සහිතව කතා කරලා තියෙන ඔක්කොම Tamange වාසියට තියාගන්න. ওই ගුරුවරු එක්කෙනෙක්වත් ශික්ෂේප කරන්න එපා. කිසිම ගුරුවරයෙක් මේ ලෝකේ කවුරුත් අමාරු වේදාන්න කියලා දෙන්නේ නැහැ. ඒක අපේ ලෝක සාහිත්‍යයේ ප්‍රධාන වශයෙන් බාරගත්ත දෙයක්. සමහරට එයා රැවටිලා නම් ඉතින් එයා දන්නේ නැතුව කියලා දෙනවා. නමුත් කියලා දෙන්නේ නම් අතේ පෙට්‍රෝල් වියදම් කරන කාලේ වියදම් කරන කරන්නේ. ඒ නිසා කවුරුත් එකේ ගියත් අපි දැනකට ආවට පස්සේ තේරෙනවා මේකට වැඩිය මේක ලේසි මේකට වැඩිය මේක ලේසි. එන්නේ ඉදිරියට යන ගමන වළක්වන ගුරුවරෙක් කෙනවා අසත්පුරුෂයෙක්. ඒක අකල්‍යාණ මිත්‍රයෙක්. යවුරට ඇවිල්ලා මම යනවා අර පාටි ගිහුවට පස්සේ ආ හොඳයි ඵලයන් කියනවනම් කල්‍යාණ මිත්‍රයෙක්. එනිසා මේ අත්දැකීම් ටික හොඳටම සෑහෙනවා. මම මතක් කරන්නම් ඉස්සර ප්‍රශ්න කිව්ව මම ඉදිරිපත් කරපු කාරණා දෙක. ඒක තමයි සරුවචනාංශයේ පොට්ටපාද සූත්‍රයේ වගේ සූත්‍රවල කියන්නේ ප්‍රතිපදාවේ ඉන්නේ කියලා දන්නවනම් සතුට වෙන්නේ කියලා තියෙනවා. මේක අහම්බයක් නෙවෙයි, පොට්ට chance එකක් නෙවෙයි. ආවට ගියාට වෙච්ච එකක් නෙවෙයි. මම මේ ගත්ත මේ ක්‍රමයට වෙන්නේ. මේ ඉදිරියට යන්නේ ප්‍රතිපදාව හරහා. එහෙම නැත්නම් <clears throat> මධ්‍යම ප්‍රතිපදාවේ ආරෂ්ඨක මාර්ගයේ අතරවෙනි ආර්ය සත්‍ය කියලා තේරෙනවා. දෙක එන්නේ කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වෙනවා කියලා කියන්නේ අසහනය අඩු වෙනවා. මානසික ආතතිය අඩු වෙනවා. දැවිලි තැවිලි අඩු වෙනවා. එහෙමනම් එකක් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. මොන විදිහින්වත් හරියට ස්පෙસિෆික් වෙන්න යන්න එපා. ওই මට්ටමට ආවට පස්සේ මානසට කියන්න, විවෘත මානසට කියන්න ඔබ පාර පෙන්නව මං එන්නම් කියලා. ඕනම ගුරුරුට අඩිය මේ මට්ටමට කීකරු වෙච්ච මනස සුමකට යොමු කරනවා. ඒ නිසා ওই දිගටම කරගෙන යන්න කියලා කියනවා. මේ තොරතුරු නැත්නම් පුද්ගලික තොරතුරු ඉදිරිපත් කිරීමට ස්තුතියි කියලා කියනවා. ප්‍රශ්නය කරුණාකර මේව ප්‍රශ්න කීපය ආරම්භයේදී යොමු කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. සමාවෙන් දෙක දැක්කේ දැන. ඉතියේ පිටින් අරන් ආවා. ගරු ස්වාමීන් ගරු ස්වාමීන් වහන්සේ සතිය සමාධිය හා භාවනාවේ සාර්ථකත්වය යන කරුණු තුන සම්බන්ධව ඇති වූ අදහස් කීපයක් විමසීමට අවසරයි. 1. සම්මා සමාධිය හා මිත්‍යා සමාධිය නම් කවරේද? මේ අයුරු සම්මා සතිය හා අයහපත් සතියද මදක් විස්තර කර දෙනු මැනේ. දිගට තියෙන ප්‍රශ්න. ඔව්. ඒක නිසා සත්‍යයක් සමාධියක් දන්නේ නැති කෙනෙකුට කවදාකවත් මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඒක නට තියෙන්නේ මේ ඉන්ද්‍රම් පෙනවීම සහ කාම ගුණ. මේකට ආවට පස්සේ සත්‍ය අඳුර ගන්නකොටම තේරෙනවා මේ සත්‍ය කියන වචනය නිවනට යොමු කරන එකක් නෙවෙයි. ඒකේ තියෙනවා නොමකට යොමු කරන එකක් තියෙනවා, සමකට යොමු කරන එකක් තියෙනවා. ඒ වගේම සර්ම සමාධියක් තියෙනවා, නොමකට සමකට යන. ඉතින් මේ දෙකේදී බලන්නේ ප්‍රතිපදාවක් හරහා යනවා නම් බුදුජානකසේ පුළුවන් තරම් මිච්ඡා සමාධි මිච්ඡා සතිය අමතක කරලා සම්මා සතියට සම්මා සමාධියට දානවා. ඒ වගේ මේ දේ කරනකොට කෙලෙස් කැපෙනවා නම් සම්මා සමාධිය සම්මා සතිය කිය හැකියි. නමුත් මොන විදිහ හරි කෙලෙස් වැඩෙන ගතියක් තියෙනවා නම් එන් තමයි බුදුජානකසේ දේශනා කරපාරට වෙනස් එකක් නම් ඉතින් ඒක පස්සේ හරි අපිට පිළිගන්න වෙනවා එක්ක මිච්ඡා සමාධියක් එහෙම නැත්නම් මිච්ඡා සතියක් කියලා. එහෙම නැතුව මේ මිච්ඡා සත්‍ය මිච්ඡා සමාධිය කියලා අපි මේ අදහස් කරන දේ රූපේ කැඳලා පෙන්වන්න බෑ. ඒව නාම ධර්ම. ඒ නිසා sannivedane බොහොම අමාරුයි ගන්න. තමන්ගේ භාවනා අත්දැකීමෙන් නම් බොහෝම ලේසි ගන්න. එnde end end end සර්වඥාන්සෙ පෙන්වපු පාර හරි බව තේරෙනවා. තමන් ඒකටම නතු වෙනවා. end end end end ගැටුම් අසහන දෙවිලි තැවිලි මේ ක්‍රමෙන් අඩු වෙනවා දන්නවනේ ඒකට සම්මා සමාධි සම්මා සති කියලා කියනවා. ඒක කවදාකවත් ස්ථිර නිර්වචනයක නැහැ. ඒකට දෙන නිර්වචනය හැමදාම පරිණාමයටපත් වෙනවා. සතිය කියන එක අටපොලකින් පරිණාමයටපත් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල. සමාධිය කියන එකත් ඒ වගේ. අපි සම්මා ආර්යශ්‍රේ සතිපට්ඨානය අඳුර ගන්න සතිය නෙවෙයි සති බලය සති ඉන්ද්‍රිය වෙනකොට. ඒක නෙමෙයි සති බලය වෙනකොට. ඒක නෙමෙයි සති සම්පොච්චංගය වෙනකොට. ඊට නෙමෙයි සති සමාධිය මාර්ගාංග වෙනකොට ඒ හැවෑරීමක් සිද්ධ වෙනවා. සමාධියත් ඒ වගේ. මේ අහන්නේ ස්ථිරම එකක් ඇති කියලා එහෙම ගන්නෑ. තමන්ගේ ආර්ය පරිශ්‍රණයත් එක්කම ওই නිර්වචන වෙනස් වෙන එක චපලකමක් නෙවෙයි, දියුණුවක ලකුණක්. ප්‍රතිපදාව වෙන්න බව තේරුම් ගන්න, ඉතිරට යන්න යන්න කෙලෙස් අඩු වෙන බව තේරුම් ගන්න කෙලෙස් අඩු වෙන කියලා කියන දවස පුරාම නෙවෙයි. මේ භාවනා කරන වෙලාවේ වෙනදට වැඩිය නික්ලේශී තැන් වලට යන්න පුළුවන් දොර ඇරෙනවා. ඒක තමයි අපිට ගන්න තියෙන උපක්‍රම. මේ ප්‍රායෝගික ක්‍රමය. දෙක සතිය පෙරට කරගත් භාවනාව තුළින් පිහිටුවා ගැනීමට උත්සාහ දරන්නේ ඒ ඒ අවස්ථාවේ පැන නැගී ඇති සිත් හඳුනා ගැනීමයි සිතේ. මේ අනුව සතිය ඉලක්ක කරගත් සතිමත් යෝගියා සමාධිමත් වීම අනිවාර්ය නොවුනද සමාධියට පිළිපන් යෝගියා ඒ අවස්ථාවේ සතිමත් වීම අනිවාර්යයිද සිතේ. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අත්දැකීම් හා අවවාද දැනගනු කැමැත්තෙමි. මේකේදී ඇත්තට මනෝමූලිකව විස්තර කරන්න හදලා තියෙන්නේ සතියේ කියනකොට මනස නිසිමකට යනවා කියලා නෑ ඇත්තටම කය වචන මනස කියන මේ තුනේම පෙළගැස්මක් එන්න ඕන. ඒ ඔක්කොම ඡණ්ඩපරුස ම්ලේච්ඡ විතික්‍රමණය වෙන જાති කායික වාචසික ක්‍රියා සත්‍යමත් වෙන්න වෙන්න වෙන්න වෙන පරාසය අඩු වෙනවා. කෙලස් නතර වෙන්නේ නෑ. 100 100ක් නතර වෙන්නේ නැහැ. එච්චරම උග්‍ර පැත්තට යන්නේ නැතුව අර දිගට පැද්දිච්ච ඔරලෝසු බට්ටා. එච්චරම පැද්දෙන්නේ නැතුව ළඟ පැද්දෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිත බලන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. මේවා හුඟක් එහාට මෙහාට ගියොත් අපිට හිතත් එක්ක ගත කරන්න වෙලාවක් නැහැ. මොකද මේ කය වචනෙන් ඇති වෙන ප්‍රශ්න නිසා. කය වචන දෙක කීකරු වෙන්න වෙන්න හිතත් එක්ක එනකොට පේනවා. හිත කොහොමඩක්වත් කීකරු කරන්නම බෑ. ඒක අකීකරු බව දැක ගන්න පුළුවන්. හිත කියන්නේ කොහොමද කීකරු කරන්න බැරි එක. ඉතින් ඒක නිසා ඒකේ තියෙන අකීකරුකම දැක්කට පස්සේ ආඩම්බර වෙන්න යන්නේ නැහැ. තමන් දන්නවා මේ කය වචන දෙක නම් දඬු කඳි ගහලා හරි නතර කරන්න පුළුවන්. මෙහානම් මොන જાජක නතර කරන්න බෑ. එනිසා කාටවත් ආඩම්බරකම් කියන්නේ නැහැ. තමන් දන්නවා මේ දෙකටම මුල් වෙන හිත හරිම අවිචාරවත්, අවිධිමත්. ඒ බව දැක්කට පස්සේ මේක අනාත්ම ස්වરૂපේ බාර ගන්න. මට මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. හිතට chance එකක් ආවොත් අදින්නෙම දුකටමයි. කිසිසේත්ම ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. හිත හිතලා කෙරුවනම් කරන්න එකක් ආවා. සිද්ධ වෙන දේ තමයි හොඳ දේ. කියලා හිත කොච්චර නැටුවද? හිතේ ආඩම්බරකම් බාර ගන්න නැතුව සිද්ධ වෙන දෙයට වෙන්න ඇරලා හිත මේ වගේ මාත් එක්කම ජීවත් වුණාට මට විරුද්ධකාරයක් බව. ඒක මහායාන බුද්ධාගම කියලා තියෙන්නේ ගේ කඩන්න එන හොරා තමන්ගේ පුතා කියලා හඳුනාගත්ත මිනිස්සයාට නැත්තම් තමන්ගේ හතුරා තමන්ගේ න්යාය කියලා හඳුනාගත්ත මනුස්සයාට යම්තා හානියක් වෙන්න ඉඩ තියෙනවාද? ඒ වගේ තමයි තමන්ගේ හිත පිළිබඳ විශ්වාසය තබ මිනිහරත් එච්චරම තමයි. ඉතින් බුදුජානනාංශය හිත ගැන කිව්වේ මේක අනිත්‍යක්, මේක දුකක්, මේක අනාත්මයක් කියලා. ඒක තීරුම් අරගත්ත පමණින් ඒකෙන් තියෙන අනතුරු අඩු වෙනවා. ඒ නිසා සත්‍යමත් වෙනකොට මෙවුවා කාය වචන නම් ඉතින් අපි අර ටිකක් සීලය හරහා ටිකක් කීකරු කරගන්න හදනවා. හිත නොසණ්ඩාල බව තේරුම් ගන්න. ඉතින් සතියේ ප්‍රතිඵලයක් තමයි සමාධිය. ඒ සමාධිය වෙනකොට සත්‍යමත් වෙලා තියෙන්න ඕනේ. සත්‍යපත් උනාට සමාධි වෙනවද නැද්ද කියන්න පුළුවන්. ඒකේ වෙනසක් තියෙනවා. එන සමාධිය සවස්. චනමාත්‍ර සමාධිය නම් පිටින් බැලුවට එහෙම ශාන්ත ගතියක් නැහැ. චනමාත්‍ර සමාධිය නැත්නම් විපස්සනා සමාධිය උගෝදෙනෙක් සමාධිය කියලා හඳුනන්නේ සමථ සමාධිය විතරයි. නමුත් මේ සිල්ලක්කාර වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ විපස්සනා සමාධියට විතරයි. එහෙම නැත්නම් කියනවා නම් ක්ෂණ මාත්‍ර සමාධිය විතරයි. ඒක අර සාන්ත දාන්න ගතිය පේන්නේ නැහැ. හැබැයි බොහොම ශීඝ්‍රයෙන් විනාශ වෙන සුළු දෙයක හැඩතල බලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක නිසා සතිය තියෙන තැන සමාධිය තියෙනවා. ඒක පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. සමාධිය තියෙන තැන සතිය තියෙනවා කියලා අරසකාරියෝ කියන්න පුළුවන්. තුන අත්දැකීම් අඩු මහවැන්නවුන් බොහෝ විට භාවනාව අසාර්ථක වූයයි දකින්නේ සිත සමාධිමත් වීම එතරම් නොවු නිසායයි හැඟේ. එහෙත් අපේ ඉලක්කය සතිය වී නම් යත කන යත කනගාටුව තුළම එම භාවනාව තුළ යම් තරමේවත් සතියක් පිහිටුවා තිබුයෙන් දිනුවත් පෙරදුනත් දිනුම්. ඔබ වහන්සේට බොහෝ පිං. සාදු සාදු සාදු ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන භාවනාවේ පර්යංකේ වායෝ ධාතුව සිටින විට අනෙකුත් ධාතුන්ගේ ක්‍රියා හොඳින් වැටහි. ශරීරයේ උඩ කොටස ගිනි ගන්නාසේ දැනි පසුව දහඩිය වැගිරි. ඊට පසු නැවත ශරීරයට සිසිලට ශරීරය සිසිලටපත් වේ. Sometimes my body gets itchy. සමහර වෙලාවට මගේ ශරීරය නලියනවා මෙන්න. කුයි කුයි ගානවා. මෙම කුයි කුයි ගානවා කියලා කියන්නේ. කුයි කුයි ගානවා. මෙම ක්‍රියාවලිය සමහර දිනවල පර්යංකය පටන්ගත් විගසද මෙද අවස්ථාවේද අවසානයේද ඇතිවේ. ඒ වගේම සමහර දිනවල එකට පර්යංකයේ බොහෝ වාරයක් එකම පර්යංකයේ බොහෝ වාරයක් අත්දැක ඇත. මුලදී මෙම ක්‍රියාව ලේබල් කර නැවත ආනාපානයට හිත යොමු කෙරෙමි. නමුත් දැන් ඒ ක්‍රියාවලිය නිම වෙන තෙක් ඒ දෙස බලා සිට නැවත ආනාපානයට සිත යොමු කරමි. ගරු ස්වාමීන් වහන්සේ මේම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයක් අනුගමනය කළ යුතුදයි කරුණාවෙන් පාදා දෙනවා. ඒක එහෙම ස්ථිර අහවල් දෙයක් කරන්න කියලා එකක් නැහැ. මේක ඇත්තටම සත්‍යම ප්‍රතිඵලයක් තමයි ඔය ඇගේ ඔය හැමේ දැනෙන gati. ඒක නිසා ඒක දැනුනේ ආනාපානෙ ඉන්නකොට ආනාපානෙ හිතේ ක්ලාස් වෙනකොට මේවා දැනෙන්න පටන් ගන්නවා. ඒකෝට මේවා දිහා බැලුවත් කයෙමයි හිත තියෙන්නේ. සතිය තාම තියෙනවා. ඒක නිසා ආනපන හිටියත් මේකේ හිටියත් දෙකම එකයි. මම මෙහෙම ප්‍රකාශ කරනවා. ඒක ඇත්තට සමාන තේරුම් ගන්න පුළුවන්. සැකනම් ආනපාන යන්න සෙල්ලක්කාරනම් ඔක්කොටම එන්නයි. මොනවතත් කියනවා භාවනාදී කොත්තනකදී හරි මොනද හරි සැකයක් ආවොත් පළපොරොත්තු ආනපාන කියලා සැක හරගන්න. කාය ජීවිත নিরপেক্ষව යන්න ඕන නම් ඔය හැම එකක්ම භාවනාව. බය නිසා තමයි අපි සැක නිසා තමයි අපිට අර පරණ පුරුද්ද එක ඕන වෙන්නේ. ආනපන තියෙන්නේ සැකහැර දැන ගැනීම සඳහා උරගලට තමයි. වෙරිෆයි කරගන්න විතරයි. උරච්ච කරලා බලන්න විතරයි ආනපන තියෙන්නේ. කාය ජීවිත නිර්පේක්ෂණය කරන මොකක්වත් නැහැ. එන ඔක්කොටම විවෘත කරලා යනවා. එතකොට බොහෝම ඉක්මන් ගමන. නමුත් අපි හරි බයයි කයට. හරි බයයි ජීවිතේට. ඒ නිසා අපි මොන්නම දෙයක්වත් කොම්ප්‍රොමයිස් කරන්න ලෑස්ති නැහැ. මේ bitter මල්ල පොඩි වෙයි කියලා හිතාගෙන. ගෙදර ගෙනියන්න එපා මේක පොඩි වුණත් කුරුණොත් කියලා. ඒක බල්ලයි භාවනා කරන්න නිසා ගම්මනක් නැහැ. හැම වෙලාවෙම හෙට්ටු කරනවා. මොකටද හෙට්ටු කරන්නේ? කායයට සහ ජීවිතයට සාපේක්ෂව. එහෙමනම් ආනාපානයත් එක්ක කන වෙලා අල්ලගෙන යන්නේ කියලා තියෙනවා. මොකද එන ඕන දෙයක් දිගේ සෙල්ලක්කාර නම් රැඩිකල් වාදීව යනවනම් යෝනිසුමංස් කාට යනවනම් එන ඕනම දෙයක් නිවන් පෙතක් තමයි අනිකුත් මතුවෙන දේවල් ආනපානට වැඩිය සෙල්ලක්කාරයි. නමුත් අපි අර නියෝෆෝබියා එක තියෙනවා. අලුත් දේවල් වලට බයයි. විවේකයට බයයිනේ. සැකයිනේ. එතකොට අර පළපුරුදු හැරමිටි අල්ලනවා අනපාන. Venerable Bhante, can you kindly recommend, recommend some books to read after uh, after a retreat like this? Can you give us the title of the book your teacher wrote that you said you felt that it was written just for you? Thiruvan Saran. Uh, Uh, I, I would like to mention that anyone who wish to have this kind of thing, please give me the list of your email address if you have at all, or give it to Halakon. I have a list. But if everyone going to read all the list, <coughs> you also will run mad like me. But therefore, I have to recommend some of that. But in my reading, no limits hardly I read Buddhist books. I read all the other kind of thing, but everywhere I find the Buddha. So therefore, that may not be good for you. But anyway, if anyone wish uh, any kind of a recommendation, but I am usually not recommending reading when compared to the meditation, specifically in the retreat. Don't waste time on reading, meditate. But when you go home, uh, better we can communicate through that books. I have a list. So therefore, if anyone otherwise, um, no, I have a list. It's a, long list for different different sectors, sections. Uh, so if there is no email only, I have to find another method. Then what I can do is I, can, I have to get a printout of the, what is in my computer and then give it to, then I can give it to a uh, Channa. A printout, but it's a general, it's not specific. Don't blame me seeing the title that I am reading. No limits. So therefore, if you, are, if you are asking for, you have to ask specific to that particular subject or this particular subject, then I can, I can reduce my list. And this is Satta Visuddhisa Vidarsana Jnana, that book uh, that is also in that uh, list. ඥානරාම ස්වාමීන් වහන්සේ. මම ළඟත් කොපියක් තියෙනවා. ඒකේ මම ෂෝට් නෝට්ස් දාලා තියෙන්නේ. ඒකේ uh, මේ අත්‍යවශ්‍ය බය අසීර්ලෙඩෙක් ඉන්නවනම් දීලා ඇතයි. අසාධ්‍ය කෙනෙක් ඉන්නවනම් මොකද ඒක මේ උගා ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් එනකොටත් ගෙනත් 1000ක් ගෙනත් දැම්මා. අච්චු ගහලා දෙනවා නිසනවනේට යන කෙනෙක් ඉන්නවනම් කියලා ගෙන්න ගන්න පුළුවන්. නමුත් අපි ඉන්නේ ලෝකේ අනික් කෙලවරේනේ. ඒ නිසා මගේ පොත මට දාලා යන්න පුළුවන්. හැබැයි මේක වෙලා තියෙන්නේ මේ මේ පාලි වචන සමානව වැරදිට print කරලා තියෙනවා. ඒ උගාක් reprint කරනවනේ ඒකේ. ඉතින් ඒව ලියලා තියෙනවා. ඉතින් ඒක මම ලියාගෙන මට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඒකේ PDF එක තියෙනවද දන්නේ නැහැ. උගාක් පොත් ඇත්තටම මම මෙහි ආවට පස්සේ email එකක් ඇරියා. ඒක මේ අවස්ථාව කරගන්න මම කියන්නේ. එහෙදී දැන් මේ රෙකෝඩ් කරන එකට වෙනම කෙනෙක් දාගෙන අපි මෙයාට ගාක් නීති දාලා තමයි ඔය වැඩේ කරන්නේ මයික් එකක් වෙනම තියෙන්න ඕනේ. එහෙම කළා හරි කසගන්නේ මොකද මේ පණ හුඟ දෙනෙක් අනිත්යෙන් වල අහනවනේ. ඉතින් ඊට පස්සේ අපි මේවා ගෙනලා වෙබ් එකට දානවා. දැන් මේ තාක්කල් නිසන්වනේ රිට්‍රීට් 72ක් කරලා තියෙනවා 72ම රෙකෝඩ් වෙලා තියෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලයි ඔක්කොම. ඒ ටික ඔක්කොම දැන් ස්ට්‍රීම්ලයින් කරලා එක බයිට් 42ක් තියෙනවා. ඒක හලාකෝ මාත්‍යකව දැන් තියෙනවා. ඉතින් කාටරි අවශ්‍ය නම් ඒක ගත්තොත් නිස්සන්වණේ කරපු ඔක්කොම සිංහල ඉංග්‍රීසි ටික තියෙනවා. නමුත් මේ වගේ ඇවිදිනකොට කරනෙව්වා තාම පිළිවෙලා නැහැ, ඉගෙන වෙලා නැහැ. ඒ දැන් අපේ දෙවෙනි ස්ටේජ් එක ඒක. ඉතින් ඒ වගේ ඒව කරනකොට ලෝකලි තියෙන හැමතැනටම අපිව දීලා තියෙනවා. ලෝකල් රිට්‍රීට් ඕගනයිසර් මට කියලා තියෙනවා සායන්ස් දැන් ඔක්කොටම අපේ CD එක දීලා ඉවරයි කියලා. මම ඊට පස්සේ ඊමේල් එකක් ඇරියා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඇතුළු කට්ටිය පොත් 60 ගණනක් කියලා තියෙනවා. ඔක්කොම විපස්සනා භාවනාව සම්බන්ධ. ඒ පොත් වලින් සෑහෙන ගණනක් PDF කරලා පබ්ලිෂ් කරලා තියෙනවා. මං කිව්වා මේ වැඩ කරන ඒ ඕගනයිසර්ට ඒක ඔක්කොම ලයිස්ට් කරලා ඒ වෙබ් එකට දාන්නයි කියලා. ඒකට ඕන කෙනෙකුට ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. දැනට වෙබ්සයිට් හතරක තැන් තැන් වල වැටලා තියෙන්නේ. මේ දවස්වල ඒක ස්ට්‍රීම්ලයින් වෙනවා. එතකොට අපි චන්න වගේ කෙනෙක් තියාගෙන එයාට දෙනවා link එක. එතකොට එයා හරහා ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ පිට ගිහිල්ලා කරපු රිට්‍රීට් වල විස්තරත් කෙටි කාලයකින් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මට ඇහෙන්න බඩිනවා බණ කියන වැඩි කියලා. මෙච්චර අහන්නේ කොහොමද කියලා. hina වෙන්න එපා. ස්වාමීන් වහන්සේ දවසකට පැය 3ක් විතර බණ කියනවා. අපිට වෙන වැඩක් නැද්ද මෙව අහා ඉන්නවට වැඩිය කියලා බණ කියන වැඩි කියලා චෝදනාවක් තියෙනවා. ඉතින් ගීකපයිට් 42ක් කිව්වහම බණින්ද වටිනවනේ. ඒ 42 නිස්සන්වණේ කරපු ටික විතරක්. ඉතින් ඒක නිසා කාට හරි සමාන පිස්සුවක් තියෙනවා නම් ඉතින් ওই විදිහට ඒක අරගන්න පුළුවන්. ඉතින් PDF පොත් ටිකත් එයි. ළඟදි මේ ඒක නිසා මේ ඒක බලා ගන්න පුළුවන්. හැබැයි කොච්චර කෙරුවක්වත් කම්පියුටර් කියනට වැඩිය ලේසි පොතක් කියවන එක. ඒක මගේ මම අත්දැකලා තියෙන එකක්. ඉතින් මම වෙලා තියෙන්නේ මේ දුර්ගමනක් යනකොට මම උසගෙන ඉන්නේ ඉස්සර පුරුදු වෙලා හිටිය ගේන්න. දැන් ওই මම අත්පොත තියාගෙන ඉන්නවා දත්ත විසුද්ධි පොත මට ඒක චන්නැමැතිවරයට දීලා යන්න. Venerable Bhante, how long did it take you to master the practice of Anapanasati meditation? Did you reach perfection only after you became a monk? I am trying to comprehend how successful one can do this as a layperson. one can do this as a layperson living at home. Please explain that. I am not ever a master. I am still a beginner and when compared to Venerable Ram or Pandita Sayadaw, oh, both of them are blackguarding or blaming me like anything, telling I have no any qualities of a monk, I am a very bad meditator, and I am walking very fast, while meditating I am sleeping, and all the kind of blames. So if you wish to have the same madness, if you call I am a perfect, <laughs> that is the biggest joke in my life. Never. Don't try to think. And this is our way. We put up heroes on the pedestals and try to whitewash them. So much so we feel, we feel inferior. Buddha never appreciated that. He asked, you try to be a hero. Don't take anyone as hero. Soon you take, you become inferior. You start telling he is omnipotent, omnipresent God in the other world. This is the worst curse to the human mind. We are all potential beings. No one is superior than another one. And we try to see he is very perfect and we try to frame him or put into the God's atmosphere. And that is what the, all the religions, but the Buddha is the only one, gave the equal appreciation, even though you have not explored, explore into your capacities. Each and everyone is a possibility. මගේ කිසිම නෑ එහෙම මේ මගේ පැත්තෙන් බලනකොට මට hina වෙලා ඉවරයක් නෑ උදේ ඉඳලා ඇඳ වෙනකන් මේක ජීවිතයක් ඇතුළත වෙලා තියෙන මේ පිස්සු ටික බලනකොට මොන්න තරම් අලුබෝසු වෙද්ද මම මොන්න විදි අඟුලි වාලයේද්ද මම දැන් ඕගොල්ලෝ මට වදිනකොට මාගේ මට හිරි වැටෙනවා මගේ බැච් මේට් කෙනෙක් ඇවිල්ලා වැන්දා පයින් තිල්ල කනට කරලා මට ලැජ්ජ නැද්ද මම වැචෙකට වදින්න කියලා ඇහුවා. විශේෂයෙන්මදී. ඊට පස්සේ කවම වදින්නේ පුත්කලයට මේ සිවුරට කිව්වා. මම ගොල් උම්බිනේට ඵලයන් සිවුරු අල්මාරි ගණන් තියන ඔබට හැන්ද වෙනකම් වැඳ වැඳ ඉන්නවා. ඔබට පිස්සු යකෝ. ඊට පස්සේ ඊට පස්සේ කිව්වා ඒ වැඳ පිටක ඇතර කතෝලික ගෑල්ලෝ මේක පැච් එකේ හිටියේ. මම කතෝලික කියලා මට විහිංස කරන්න වෙන්න එපා. මම බුද්ධ ආගමට යනවා එනවා. මම කව කතෝලික වුණත් බුද්ධ ආගම පිස්සුව පිස්සුවමයි. උඹට පිස්සු දැකව මට වඳින්නේ කියලා ඉතින් පස්සෙන් පස්සට ගියා. ඊට පස්සේ දැකපුවාම වඳින්නද දන්නේ නැහැ. නැද්ද දන්නේ නැහැ. කරකොලත් ඇරියා. ඒ කවුරු හරි මං ගැන ෆ්‍රේස් කරනවා දකිනකොට මට පේනවා ඒ වයර් මාරු වෙලා තියෙන කියා. කියන්නේ මං ගැන දන්නේ නැහැ. මං ගැන දන්න කෙනෙක් නෑ. මොන විදියෙන්වත් මම ගැන ප්‍රකාශයක් කරන්න මොකද මම හෙට මොනව කරයිද කියලා මට විශ්වාස නැහැ. දැන් මට ඕන කෙනෙකුට බය නැතුව Nobel Prize එක දෙන්න පුළුවන්. මම හෙට මම පිස්සුවක් කෙලියොත් බුළු බෝඩ් එකම අප්සෙට් නේ. අයි මේ පිස්සෙකුනේ දීලා තියෙන්නේ. ඒක හුඟක් වෙලාට ඔය තෑගි දෙන්නේ මරුණට පස්සේ. hina විශ්කව hina මේ මම මේ විශ්කව කියන්නේ. ලංකා ඉතින් මොනවාරි කියලා දෙනකොට hina වෙනවා. මේ අපේ නීතිගල නිස්සරණවනේ ඇති කරපු අශෝක විරත්න මහත්තයා ජාතික වීරයෙක් වශයෙන් පත් කරන්නයි කියලා මේ ජීවන් ධර්මසු සංගමෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඊට පස්සේ රජයෙන් එවන සුදුසු කණ්ඩික ජාතික වීරයෙක් වෙන්න. මෙන්න මේ මේ දේවල් තියෙනවා ඊට පස්සේ ලයිස් වලට යනවායි කියලා. ඉතින් ඒකට සහයෝගය වෙනස නිසානටත් වෙලා තියෙනවා. අපි අතර මේ ජීවන් ධර්මසුත් එක්ක ඉච්චරම සම්බන්ධයක් නැහැ නේ. පළවෙනිම වාක්‍යය තමයි මේ වෙනකොට මැරලා තියෙන්න ඕනේ. පිළිගන්නේ නෙවෙයි. මොකද දන්න ප්‍රශ්නේ මෙයාට දුන්නට පස්සේ පිස්සු කෙලියද මොකද කරන්නේ? ඒ නිසා දැන් මම දන්න හොඳ දැන් මේ කාලේ ප්‍රසිද්ධ ඔක්කොම ජීවත් වෙන කාලෙත් අපි ඒකට සැලකුවේ නැහැ. මැරිච්ච ගමන් මම බෝල මමට හිතනවා මේ අර ඉන්න කාලේ දාඩිය ගඳ දාන මල මුත්‍රා තියෙන මිනිස්සේ මරුණට පස්සේ සුද්ධවන්තෙක් බඩපත් කරනවා මොකද දැන් ඊට පස්සේ ෂෝන්නේ ආයෙ වැරදි කරන්නේ නැහැ කියලා පරිස්සම් වෙලා කටයුතු කරන්න අසල්වැසියන්ගේ ಗುಣ කියන්න යන්න බෑ මොකද හෙට මොනව කරන්නේ ඉස්සරහ ඒකට අර කියොබ් මිනිහා වගේ කියන්න බෑ ඒ අතින් බලනකොට මම නම් අන්ප්‍රෙඩික්ටබල් මොනව කරයිද කියලා විශ්වාස නැහැ ඒ නිසා මට හරි මම අනුගමනය කරනවා කියනකොට බනින්නත් බෑ. ඒ වුණාට මට සෝරි කියලා හිතෙනවා. මට මොන දෙන්න වෙන දේවල් වලට මොන දෙන්න උනොත් එimhe ඕගොල්ලන්ට පිස්සු වැඩේ. unpredictable. ඒ නිසා මම ළඟ ඔය කියන මොනවත් නැහැ. මම හරි කැමති අවංකව කටයුතු කරන භාවනා කරන පිරිසක් එක්ක එකට ඉන්න. ඒක මගේ يعني වැඩ කරන පිරිසක් එක්ක ඉන්න. ලොකු සංසෙත් කිව්වේ ඉතරයි. විශ්සු ලෝකයක් තියෙන්නේ. එකිනෙකාගේ කුරල් කන ලෝකයක් තියෙන්නේ. මේ වගේ අවංකව කතා කරන්න පුළුවන් පිරිසක් එක මුස්ලිම් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඉන්න තියෙනවා නම් ඒක මම හිතනවා මම කරපු ලොකෝම ජයග්‍රහණය තමයි ඕන කෙනෙකුගේ දෝෂයක් මට කියන්න පුළුවන් ඕන කෙනෙකුට මගේ දෝෂයක් කියන්න පුළුවන් මම දන්නවා ඒක මේ කඩාවැටා ගන්න කරන දේශපාලන වාසියට ගන්න එක නෙවෙයි අපි එකිනෙකාට කන්නඩියක් වෙනවා ඒ අතින් මිසක් අයින් එහාට ඔය කියන ගුණ නම් මයි ළඟ නැහැ ගෝතනෙක් මට කියනවා ත්‍රිපිටක ධාරී කියනවා පාලි ස්කෝලර් කෙනෙක් කියලා කියනවා මගේ ව්‍යාකරණයි මගේ දැනුමයි දිහා බලනකොට තාමත් මම කතා කරන දේවල් චුපිටිකත් සමාලාට වැරදි. ඒ නිසා එහෙම පර්ෆෙක්ෂන් හිතන්න යන්න බෑ. ඒකට බය නැතුව කටයුතු කරන දරුවචන් වහන්සේ. ලොකු සංසි කිව්වෙච්චරයි කැත නැතුව, බය නැතුව, සීමාවකින් තොරව ಗುಣ කියන්න පුළුවන් එකනයි අපිට ඉන්නේ. අනික් කෙනෙකුගේ ಗುಣ ප්‍රකාශ කිරීම අනිවාර්යම අතිශෝක්තියක්. නැත්නම් අව탁සීරුවක්. ඒක නිසා අපි බුදුහාමරගේ ಗುಣ කතා කරමු. අපි ඔක්කොම එකම බෝට්ටුවේ ඉන්නේ. මට මට තාම තියෙනවා මම මේ ළඟදිත් කිව්වේ ඒකයි මේ මෛත්‍රික ඉගෙන ගත්ත කට්ටිය ඔක්කොම දැන් ජොබ් කරලා උසස් නිල වලට පත්තලා පෙන්ෂන් ගිහිල්ලා. මම ඉගෙන ගන්න පටන් ගන්නවා දැන්. දැන් තමයි මම පටන් අරගන්නේ මට පේනවා කොච්චරක් දේවල් තව ඉගෙන ගන්න තියෙනවද කියලා. ඒ නිසා පෙන්ෂන් ගත්ත දවසේ තමයි කට්ටිය වැඩ පටන් ගන්න. එතකන් අයිස් කෙලකල ඉන්න ඔෆිස් එකට ගිහිල්ලා පෙන්ෂන් ගත්තට පස්සේ කැසපට ගහගෙන ඔන්න වැඩ පටන් ගන්නවා. මගෙත් ඒ වගේ තමයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ වහන්සේ දේශනා කළ රාහුලෝවාද සූත්‍රයේ මතු කරුණු දෙකක් පැහැදිලි කර ගනු කැමැත්තෙමි. මෙහිදී මම හා මගේ ආත්මය යන අදහස් දෙක පැහැදිලි කර දෙන්න. මම නොවේ, මගේ ආත්මය නොවේ. නිර්වාණ සරණයි. ඒක ඇත්තටම රාහුලෝවාද සූත්‍රයේ පස්කොලක කියන්න පුළුවන්. රූප සම්බන්ධයෙන්, වේදනා සම්බන්ධයෙන් සංඥා සංස්කාර විඥාන කියන පස්පොලේම පුරුදු කරන්න කියනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒකෙදී මගේ නෙවෙයි කියලා කියන්නේ මේ රූපය මගේ නම් මට රූපලාවන්‍යයෙන් තොරව හැඩගස්ස ගන්න පුළුවන් වෙන්න eBay. අපි හැම කෙනාම උදේ නැගිටපු ගමන් එහෙම එළියට යන්නේ නැහැ. යොත් බය වෙනවල්ල මොකද මිනිස්සු. ඒ තරම්ම අපුලයි. ඒ වගේම දවස් තුන හතරක් නාන්න කන්න බොන්න නැතුව හිටියොත් එහෙනම් මම මොකෙන් බාටපත් වෙනවා. මගේ නම් එහෙම නෙමෙයි මට පුළුවන් වෙන්න eBay. මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ මට ආණ්ඩු පට්ටු කරන්න බෑ. මේ රූපෙට කිව්වොත් ඔබ බෑක්ම එහෙම හිටපන් කියලා. ඉන්නේ නැහැ. මම කැමති නේ ඉන්නවද කියන්නේ? ඉන්නේ නැහැ. ඉතින් එන්නේ ඒක නොවන වෙලාවලුත් තියෙනවා මට ඕන වෙලාවට දැන් මේ හාමුදුරන්ට මට ඉන්න පුළුවන් මට වැඩි මේ හාමුදුරන් ඉන්න පුළුවන් එනකොට එයාට හිතෙන් තියෙනවා එයාට බැරුණාට මට පුළුවන් කියලා. එතකොට එතන මාන්නයක් මිස සියල්ල පුළුවන් කාර්කමක් ඇවිල්ලා නැහැ. අන්නේ විදිහට අපි තේරුම් අරගන්න ඕනේ අපිට පුළුවන් දේවල් තියෙනවා අනික් අයට වැඩිය. ඒකෙන් කියන්න බෑ මුලිකම පාණ්‍යයක්ද කියලා. ඒ නිසා මගේ නෙමෙයි කියන එක මේ වශයේ පවත්තන්න බෑ කියලා තමයි එක වචනකින් කියන්නේ. මට ඕන විදිහට පවත්තන්න බෑ. මගේ ආත්ම නෙවෙයි කියන එක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. එයා කොච්චර කරුවත් නලියන. වේදනාවත් ඒ වගේ විදිහට තේරුම් ගන්න. සනස් දැන් ඒක අපි කාර්යඥාණයෙන් සනස් අපි ඒක කාර්යඥාණයෙන් දැන් වාසිය කියලා දෙන විදිහට අපිට බලන්න පුළුවන් ඒ ආත්ම නොවේ කියන දේ ඒ භාවනාවෙන් අපිට ඒක තේරුම් යන්නේ කොහොමද කියලා අපිට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් සනස් ඒක ඇත්තටම ඒක ෂෙයා කරන්න බෑ අපිට සුත්‍රමය ඥානයයි තර්කමය ඥානයයි sannivedanaya කරන්න පුළුවන් අපිට තමන්ට කරන්න තියෙන්නේ මේ සුත්‍රමය ඥාණයෙන් බලපොතේ තර්කමය ඥාණයට ගැළපෙනවා නම් කරලා කර බලන්න වටතරන් ගැලවෙටමයි කියලා හිතනවනම් ඒ ආනාපානේ වගේ දෙයකට දාගෙන අනේකයි තියෙන්නේ. ඒ කියන්නේ එතකොට වෙනම පැත්තකින් වැඩේට බහින්නේ අපි. ආනාපානට දානවා. දාගෙන යනකොට යනකොට යනකොට තමයි අර සුතෙන් අහපු දේවල්, චින්තාමේ ගත්ත දේවල් ඊට හාත්පසම වෙනස්කමකට තීරෙනවා. මේ හුස්ම ගෙවිගෙන යන තැනට එනකොට සියල්ල පාන්නේ ගිලියනවා. හුස්ම පවතින තැනනම් අල්ලතැයි. ආශාසෙත් තලද ප්‍රස ආශාසෙත් ප්‍රසස ගෙවිගෙන යන අන්තිම ගෙවිගෙන යන තැනට යනකොට සහලවනවා දඟලනවා සංඥාවක් තියනවද නැද්ද දැතු යනවා අවුලක් වෙනවනේ ඒතර පේනවා ටිකක් කන්ද කන්දත් ඇති දක්නට ගෙවන් කරේ දකින්නකොට පාලනය කරගන්න බෑ ඒක වෙනස් වෙන සුළු බවක් තියෙනවා මට බ්‍රේක් කරලන්නෙත් නෑ ක්ලච් එක කරලන්නෙත් නෑ ඒ වෙලාවට අදගෙන යනවා අන්න ඒ වගේ දේවල් වලින් තමයි ඒක කිට්ටු කරලා ගන්න වෙන්නේ කරුත් ස්වාමින් වහන්සේ ගෘහ ජීවිතයේ සිටින යෝගාවචර අපි භාවනාවෙන් තොරව සිටින අවස්ථාවලදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී පංච නීවරණයන්ට යටත්ව ඒවා සමග ජීවත් වන බව චින්තාමය වශයෙන් දනි. නමුත් ආනාපාන සති භාවනාවවත් සමතේ වශයෙන් වඩද්දී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා ආදී භාවනා ආදිය භවනාව තුළින් මතුවන බව අසහායත් වෙනවා. මෙහිදී ඇතිවන ප්‍රීතියත් සුඛයත් යන කරුණු දෙක විස්තර කර දෙමින් කාර්මිකව ඉලා සිටිමි. ප්‍රීතිය කායික වශයෙන් උත් සුඛය මානසික වශයෙන් උත් දැනෙන ධානාංග බව අසහායත් වෙමි. කරුණාකර මේ උදාහරණයක් හෝ දෙකක් ඇසුරෙන් ප්‍රීතියත් සුඛයත් ප්‍රායෝගිකව දැනගන්නේ එසේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනේ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා එරුවන් සරණයි. ඒ ගොඩාක් මූලධර්ම ප්‍රශ්න මේ කවදාත් විඳන්න බැහැ ඉස්ලාම් ප්‍රශ්න වගේ. ඉතින් ඒක නිසා පළවෙනිම දේ කරන්න තියෙන්නේ ගිහිගේ අතාරින්. ඔන්න එතකොට මම වගකීම් බාර ගන්නවා. අර කක්ක කොටේම ඉඳගෙන හොඳටම දන්නවා භාවනා කරන්න කියලා වැඩි කියලා. හොඳටම දන්නවා එලා පංච නීවරණම තියෙනවා කියලා. ඒ තියෙද්දි මේ නීවරණ නැති මේ විප්‍රීති සුඛ මට කියලා දෙන්නේ කියලා කියනවා. කොහොම කියලා දෙන්නේ? වතුරට බහින්නෙත් නැතුව කොට ඉඳලා කියනවා දම්බි ගන්න හැටි උගන්නන්නේ කියලා. ඉතින් මම කොහොමද උගන්නන්නේ වතුර ඉදගෙන? මම කියනවා බෑ පයියක වතුරට. බුදුහාරෝ කියලා කියනවා අප්පකාතේ මනුස්සේසු තේජනාපාර ගාමිනෝ අථායන් ඊතරා ජනාතිර මේ වාන දාවති. මේ සංසාර ගමනෙන් වතුරට බහලා පීනන්නේ ඉතාම සුළු පිරිසක් බර ගානක් කොට ඉඳගෙන දම්බි ගන්නවා කියන්නේ. ඉතින් කොට ඉඳන් දම්බි ගන්න අයට කොහොමද මම මේ සමනල පහර කියලා දෙන්නේ උඩු අතර පීනන්නේ කියලා දෙන්නේ කරන්න බෑ. යුනිවර්සිටි ගියාම ඉස්සල්ලාම කරපු රැග් එක තමයි මට. ඇතුන් සේරම ගලවලා අර වගේ කොරිඩෝ එක උඩු අතට පීනන්නේ කියලා. මගේ කොණ්ඩේ මෙහෙරි ගෙවුණා. නිසා මේ වගේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ අහන්න සතිය කියන්නේ මොකද්ද? ආනාපානි කරන්නේ කොහොමද කියලා ඒකෙන් හම්බෙන ප්‍රතිඵල ගැන ඈතට යනකොට ඒ කියන්නේ හොඳටම මෙහෙම අල්ලන්න පුළුවන් එක මෙහෙම කරකෝල අල්ලන්න හදනවා. මේ පොත්වල තියෙන දේවල් බදාගෙන. කොහොමඩක් බලාපොරොත්තු වෙන්න අපි අර මේ කාය සංකාරෝ වචී සංකාරෝ පසර තිබ්බා වගේ ආනාපාන සති භාවනාව අද උහෙට අපි කතා කරනකොට සමහර විටක ওই වචන අපිට පාවිච්චි කරන එක උඟාක් මැදදී පාවිච්චි කරන්න වෙනවා. ඒක මුලදී අල්ලන්න අමාරුයි. උඟාක් ඒ භාවනා කරගෙන කරගෙන යනකොට නැති දේවල් කියන එක නෙමෙයි මම කියන්න දැන් දැන්නවත් දන්න දෙයක්. ඉතින්දි ගණිතය. මෙතන වෙලා තියෙන මේ මූලධර්ම වලින් අහපු වගේක් ප්‍රායෝගික පැති ගැන ඉතර තැකීමකින් තොරව තීරුම් කරගන්න හදනවා. ඒක අපි මේ වගේ වැඩමුළු වලදී ඉතර උනන්දු කරවන්නේ නරක දේවල් නිසා නෙවෙයි. ඒවා ප්‍රායෝගික පන්ති වල නෙවෙයි. ඒවා මේ මූලධර්ම පන්ති වල කියන දේවල්. අපි බලමු ධර්ම දේශනාවේදී මේකට පුරන් විදිහට උත්තර දෙන්න. ප්‍රශ්න 8ක් තියෙන වෙලාව. ඒකට අපිට මොකද්ද මේ ප්‍රශ්න වලට වෙලාව හම්බෙන්නේ කොයි වෙලාවද? ඒතර කල් තියනවද? ඊට වාරයට දාන්න පුළුවන් තව. අමාන්න ඈ ඉක්මනට ඉක්මනට ඉවර කරමු අපි නිකන්. ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ලිපිය කොටස් දෙකකින් යුක්තයි. එහි ඒ පළමු කොටසින් සක්මන් භාවනාවේදී මහලක්ද අත්දැකීමක් විස්තර කරන අතර දෙවන කොටසින් සක්මන් භාවනාවේදී සිදු වූ තවත් අත්දැකීමට වහන්සේ අත්දැකීමකට වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. පළමු වන කොටස. පෙරේදා මම සක්මන් භාවනාවේ යෙදී සිටන විට ටික වේලාවකින් හිත හොඳින් වම් පාදයට හා දකුණු පාදයට ફોકસ විය. ඊට සුළු වේලාවකට පසු මගේ බෙල්ලෙන් පහළ ඇඟ පිළිබඳව කිසිම හැඟීමක් නැති වී ගියේය. මට දැනුනේ මගේ හිස පමණක් සක්මන් කරන ලෙසය. එවිට මම මගේ එක් අතක් අනෙක් අත අනෙක් අතින් තදින් මිරිකීමට තැත් කළෙමි. එහෙත් එසේ කිරීමට නොහැකි විය. මගේ බෙල්ලෙන් පහළ කොටසේ කිසිදු හැඟීමක් දැනීමක් නොමැති විය. කලබල වූ මා ඉක්මනින් හිස පහත් කර මගේ ශරීරය දෙස බලා කඳ කොටස තවම ඇතැයි ප්‍රත්‍යක්ෂ කරගතිමි. සාදු සාදු සාදු. මෙම සියලුම ක්‍රියාකාරකම් ඊතා ක්ෂණයකින් සිදු වූ අතර මම මායාවකට හසු වුණු බවක් දැනුණද එසේ නොකර සිටීමට නොහැකි විය. ස්වාමීන් වහන්ස ඉනහවකට කාර් ඉනහවට කාරණේ වන් කාරණවන් මේ මගේ එම සිද්ධිදා සිනහවට කාරණය වන්නේ එම සිද්ධි දාමයම නැවත එම සක්මන් කාලය තුල සිදුවද එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක් නොදක්වන්නට මම සිතා සිටියද අවසන් මොහොතේ ඔටෝමැටිකලි එයට ප්‍රතිචාර දක්වීමයි. දෙවෙනි කොටස. මේක කියවන්නේ. දෙවන කොටස තවත් භාවනා යෝගියෙකු පෙර දිනයකදී පැවසුවා මෙන්ම මමද සිත එක්තැන් කිරීමට ඊට වේගයෙන් සක්මන් කරමි. තවම මට වම දකුණ ලෙස පමණක් පාද තබනවා මිස ඔසවනවා යවනවා තබනවා යන්න කිරීමට හැකියාවක් නැත. මම ඊයේ හවස සක්මන් භාවනා කරන විට හිත හොඳින් පාදවලට එක්තැන් විය. වෙනත් සිතුවිලි සිතට ආවද ඒවා ඊතා ඉක්මනින් අයින් විය. මෙලෙස ටික වේලාවක් සක්මනේ යෙදෙන විට මගේ සක්මන් වේගය ක්‍රමක්‍රමයෙන් අඩුවීමට පටන් ගත්තේය. එය මම සිතා මතා කළ දෙයක් නොව ඉබේටම සිදු වුවකි. මෙලෙස අඩුවෙමින් පැවති සක්මන් වේගය කෝච්චියක් ස්ටේෂන් එකට පැමිණ නවතින්නාසේ මගේ සක්මන් මාර්ගයේ ආපසු හැරෙන ස්ථානයේදී සම්පූර්ණයෙන්ම නැවතුණි. මගේ පාද පොළවට ඇලී ඇති බව දැනුනි. එවිට මම මගේ පාද ඉමහත් වෙහසකින් ඔසවා සක්මන් කිරීමට පටන් ගතිමි. මගේ ගැටලුව. ස්වාමින් වහන්සේ එලෙස සක්මන ප්‍රේස් වූ විට මා කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. කොහොම හරි අත්දැකීම හොඳ එකක් බවයි කියන්නේ. ඒ කියන්නේ සක්මන සමක්මනේ අනායාසයෙන් කියලා තියෙනවා. ඒකට කැමැති නම් ටිකක් එහෙම නතර වෙලා ගමම හිතගෙනම ඉන්න පුළුවන්. ඒක හිතගෙන ඉන්න භාවනාව කියලා. ආ එහෙම නැත්නම් ওই විදිහට යන්නත් පුළුවන් කොයි එකක්වත් අත්දැකීම අහ කියන්නේ. ඔය එකින් එකට එකින් එකට එකතු වෙලා යනවා. අන්තික සක්මනේ සමාධියක් කියලා ওই තියහන් දෙයක් ගන්න බෑ. ඕක තමයි සක්මනේ සමාධිය කියලා කියන්නේ. නමුත් ඒක හොඳට සතිය හරහා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සැක උපදවන්න දෙයක් නැහැ. ඒ අර පිම්ම පනින්න හදන්නේ. මේ ශරීරය අමතක කරලා රූප අමතක කරලා රූපයෙන් ආධාර උපකාර නොලබන සතියකට නිමිත්තකින් ආධාර නොලබන සතියකට අරමුණකින් ආධාර නොලබන සතියකට සක්මණේදීත් යන්න හදාන්න හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරමින් භාවනා වඩන විට ආස්වාදයේදී ආස්වා ආස්වාශයේදී හා ප්‍රස්වාශයේදී මුල මැද අග යන වශයෙන් බැලීමට උත්සාහ කරමින් සිටිමි. ආස්වාසය පටන් ගන්නවා කියා දැනෙන විට මුල කියාත් ආස්වාසය මතක් දුරට වැඩි වීගෙන යන විට මැද කියාත් දැනගන්නවා. හුස්ම ගැනීම ඉවර වීගෙන එන විට තද ගතියක් දැනීමට පෙර කියා බැලීමට පෙර කියා බැලීමට උත්සාහ ගන්නවා. ප්‍රස්වාසයත් පටන් ගන්නා විට මුල කියා දැක ගන්නවා. ටික ටික ප්‍රස්වාසය නැති වී වැඩි වී යන විට මැද කියා දැන ගන්නවා. ප්‍රස්වාසය අඩු වී ටික ටික තෙරපුමක් දැනෙන්න පටන් ගන්න ගන්නා විට අග කියා දැන ගන්නවා. වැඩිපුරම දැනගන්නේ ආස්වාසය හා ප්‍රස්වාසයේ මැදයි. මේ ක්‍රමය හරිද වැරදිද කියා මෙය තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. යන ක්‍රමය යන ක්‍රමය හරි ඉස්සරහට යනකොට එක ආශ්වාසයක නතර වීම එක ප්‍රශ්වාසයක නතර වීම නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස සියල්ලම සංසිඳෙන්න පටන් ගන්නවා. හරියට යනවා නම් අන්න ඒ වෙලාව අත්දැකකට පස්සේ ඊ දවස් ඊගාව දාශ භාවනා කරනකොට පළවෙනි ආශ්වාසයත් හොඳටම තැම්පත් වෙනවා. දෙවෙනි ආශ්වාසයත් තැම්පත් වෙනවා. තුන්වෙනි ආශ්වාසයත් තැම්පත් වෙනවා. ප්‍රශ්වාසයත් තැම්පත් වෙනවා කියලා. අට ඊට ඉස්සෙල්ලා දවසේ ආනපන සංසිඳනකොට ලැබිච්ච අත්දැකීමෙන් එළියෙන් තමයි දෙවෙනි දවසේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ යන ක්‍රමයේ ඉස්සරහට යන්න වෙයි ටිකක්. යනකොට ඒක ආශ්වාසක හෝ ආශ්වාස පද්ධතිය සම්පූර්ණ සංසිඳීම මේට වඩා අවිස්තරව දැක් ගන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආදුනිකයෙක්. මම ඉඳගෙන ආස්වාසයේ නාස්පුඩුවට වදින තැන සිහිය තබා සිටින විට එක් ආස්වාසයක් සහ ඊළඟ ආස්වාසයේ නාස්පුඩුවට වදින තැන අතර ඇති අවකාශයේ කාලයේ සිතට ස්ථිතිවිලි පැමිණීම සිදුවේ. ආස්වාසයේ මුල සිට අගටත් ප්‍රාස්වාසයේ මුල සිට අගටත් following the breath සිහිය තබා ගැනීම වඩා පහසු. සිතිවිලි පැමිණීමට පැමිණීම අඩු වේ. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අවවාදය දෙනු මැන ඔබට නිවන් සුව ලැබේවා. පිරිසුදු නැහැ ඒකයි ලායි කියන්නේ. මම ඉඳගෙන ආස්වාසයේ නහයේ නාස්පුඩුවට වදින තැනට සිහිය තබා සිටින විට එක් ආස්වාසයක් සහ ඊළඟ ආස්වාසයේ නාස්පුඩුවට වදින තැන අතර ඇති අවකාශයේ සිතට සිතුවිලි පැමිණීම සිදුවේ. ආස්වාසයේ මුල සිට අගටත් ප්‍රස්වාසයේ මුල සිට අගටත් සිහිය තබා ගැනීම වඩා පහසු වේ. මේ පිළිබඳ අවවාදයක් දෙන්න. පහසු වෙනවනේ ඒක අවවාදයකම දීමේක බාධා කරන්නේ නැතුව ටිකට කරන්නයි කියන්නේ. අර ටෙක්නිකල් මොකොත් ඕනේ නැහැ. වැඩි කාලයක් හුරු කරන එක, සිද්ධ කරන එකයි කරන්න ඕනේ. එතකොට විස්තර තේරෙනවා. අතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටියද යෙදී සිටියදී ආස්වාසයට සහ ප්‍රස්වාසයට සිත සොඳින් යොමු වී ඇතැයි හැඟෙන විටදී වසාගෙන සිටින ඇස් ඉදිරියේ රත් පැහැති පසුබිමක් ඇතිවිය. හැදෙන කැඩෙන දුම් වලල්ලක් වැනි යමක් පෙනුණා. මෙය ටික වේලාවක් තිබී නැති වී නැවත නැවතත් දැర్శණය වෙනවා. මෙය සිත සංසුන්වන විට ස්වභාවයෙන් නැතිවන දෙයක්ද එසේ නැතිනම් සිතේ ඇතිවන මවා ගැනීමක්ද යන්න පහදා පහදා දෙන ලෙස ඉල්ලා සිටිනවා පෙරුවන් සරණ. ආනාපානිය අතහැරලා මේකට යන්න ගියොත් මේක බාධාවක් වෙනවා. tempat වීමක් වෙන්න ඇති. තව දියුණු වෙන්න නම් tempat වීම මේවා දිහා බලන්න නැතුව ගෙවෙන ආනාපාන දිහා බලන්න ඕනේ කියලා ගත්තොත් වාසියට හරව ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් බාධකයක්ද සාධකයක්ද කියලා තේරෙන්නේ ඒවට දක්වන ප්‍රතිචාරය අනුව. හොඳම දේ තමයි මේ වෙනකොට මොන එකක් ආවත් ඒකට උදව් කරාට පු ආනාපානේ පාවා දෙන්නේ නැතු ඒකත් එක දිගට කරගෙන යන්න. එතකොට தත්වේ පාන්නේ හතරට එනවා ඉක්මනට. ගරු ස්වාමීන් වහන්සේ නිවන ගැන අපට තවදුරටත් පැහැදිලි කර දෙන්න. වහන්සේ ඊයේ පැවසුවා බොහෝ අය භාවනාවේදී తాවකාලික නිවනක් අත්දකින්න බව. මෙය යම් ශූන්‍යතාවයක් බවත් බොහෝ අය එය නිවන බව වටහා නොගන්නා බවත් පැවසුවා. මේ தත්ත්වය භාවනාවට සීමා වී නැවත අප සාමාන්‍ය ලෝකයට යන විට නැවත කෙලෙස් සහිත தත්ත්වයකට ඇද වැටේ. මෙපමණ වටිනා අත්දැකීම් ලැබුවද සාමාන්‍ය ජීවිතයේදී ඒ නිවන ගිලිහි යාමට ගිලිහි යාම දුකකි. අප අත්දැකි අත්දකින්න මේ తాවකාලික නිවනත් රහතන් වහන්සේලා අත්දකින්න සදාකාලික නිවනත් අපට පහදා දෙන්න පෙරවන් තරයි. ඒකට රහත් වුණාට පස්සේ තමයි ඒක දැන් ඒක ඔය මට්ටමේ තිබ්බා මන්දයි මේ නිකන් කුස්සිය අම්මලයි මේ වැඩ කරන මිනිස්සු ඇවිල්ලා යන්තම් නිවනක් දකින්නවා කිව්වත් මට තෑගි දෙන්න වටිනවා මට මේ ඇත්තට බුදුහාමුදුරන්ට දෙන්න වටින්නේ ඉතින් ඒක ඒක හම් වෙච්ච එක විතර සතුටු වෙලා මේක කරදරයක් කරගන්න එපා දැන් මේ තාවකාලික වුණත් දැකීම එක gediri ගැටපත් හම් වෙන්නේ නැහැ කියලා කරදරයක් නම් භාවනා කරපොක වැරදිනේ මොන දේ දුන්නත් ආව මොකට වඩුව ආවුදත් එක කරපදිනවා නිසා මේ කරදර වැද්දේ මට යන්තම් හම්බුණා. ඊට පස්සේ ඊතර දොර ජීවිතේ මේ ජී හැඩ ගහ ගන්න ඒ ස්පාසු එන වෙලාව අල්ලන්න මේ ප්‍රසවාසයේ ගෙවෙන තැන බලන එක. ඕනම දෙයක ගෙවන් වෙන තැන බලනවා කියන්නේ Nirodhe බලනවා කියන්නේ ඒක තමයි නිවන කියන්නේ. ඊතර දොර ගියත් ඒක කරන්න. එතකොට ඒක ළඟ ළඟ ළඟ ළඟ වෙනකොට රේඛාවක් වගේ පෙනේ. ඈතින් ඈතින් පේනොත් තිත් තිත් වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච දේ අල්ලගත්ත දේ කරදරයකට හිදියරයකට ගත්තයි ගත්තොත් ඒක නෙවෙයි භාවනාව කියන්නේ. අපි හැමදේම ලාභයට අරගන්න ඕනේ නැත්තම් මොඩවඩු ආයුධත් එක්ක පොරබදිනවා වගේ භාවනා කරන්න කරන්න කරන්න පශ්චාත්තාප වෙඩි වෙනවා. එහෙම එක නෙවෙයි බුදුහාමර බණව ගන්නලා තියෙන්නේ. මේ තරම් කරදරකාරී ජීවිතයක් ගත කරද්දී ටිකට වෙන් වෙලා හරි අපිට මේක තාකාලිකව දැක ගන්න පුළුවන්. ඒක වැඩි කිරීම සඳහා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ ඇසුරෙන් අප වඩන සතියට උපකාර සාධක මොනවා? උපකාරී සාධක මොනවාද? මගේ භාවනා අධ්‍යක්ීම් සතිය ඊටා හොඳින් පිහිටුවන අවස්ථාවල සිත සතිය ඊටා දුර්වල අවස්ථා දක්වා පරායාස පරායස පරාසයක ඇත. සතිය දුර්වල අවස්ථාව වීර්ය ආත්මහරෙමි සිත නොහරෙමි සිත නැවත උත්සාහයේ සති නැවත උත්සාහයෙන් සතිය දියුණු කරමි. වේදනා ශබ්දාදී සතියෙම හෝ ඉවසීමෙන් මුහුණ දෙන්නේ. මේ අනුව සතියට සතියත් වීරියත් ඉවසීමත් උපකාරන බව මගේ අත්දැකීමයි. සතියට උපකාර වන වෙනත් සාධක මොනවා? වීරයට උපකාර වන්නේ කුමක් පුහුණු කිරීමද? විචලම්දාස් කියපු විදිහට සද්ධා විදිය දෙක සතියට උදව් වෙනවා. සමාධි ප්‍රඥා දෙක ප්‍රතිඵල වශයෙන් ලැබෙන පහටම අනුග්‍රහ ධර්ම කියලා කියනවා. අපි මේක මේ කාලෙන් නිතරම වඩන්නේ ඒක තමයි. ගරුතර ස්වාමීන් වහන්සේ අප තථාගතයන් වහන්සේ පහළ වීමට ප්‍රථම ඉන්දියාවේ ධ්‍යාන උපදවාගත් අය සිටි බවත් අප තථාගතයන් වහන්සේ විපස්සනාව මගින් ලෝක සත්‍යය ලෝක සත්‍යය සංසාරයට ඇදබැඳ තබන බැමි ලිහා දමා නිවන් අවබෝධය ළඟා කරගත හැකි බවත් ලොවට පැහැදිලි කළ ලොවට හෙළි කළසේක බුදු පියාණන් ධ්‍යාන පුරුදු ප්‍රගුණ කළ බවත් සූත්‍ර පරිශීලනය කිරීමේදී පෙනී යයි ඔබ වහන්සේගේ අතීත ධර්ම දේශනාවල ධානය පිළිබඳ වැඩි යමක් සඳහන් නොකරත් දැන් දැන් ටික ටික ධානය පිළිබඳ සඳහන් කරන බව දැක ඇත්තෙමි. එක ආනාපානය මගින් සමතේ වඩා ධානය උපදවාගෙන ඉන්පසු විපස්සනාවට එය හරවන හැටි ඔබ වහන්සේ අපට කියා නොදෙන්නේ මන්. දෙක ධානය ගැන හා ඒවා උපදවා ගැනීම පිළිබඳ විස්තර කළ පසු යෝගාවචරයන් පොට්ටපටලවා ගනීයයි සැකයක් නිසා හා යෝගාවචරයන් පිළිබඳව අනුකම්පාවෙන් ධ්‍යාන පිළිබඳ විස්තර කිරීම ඔබ වහන්සේ හිතාමතාව කරන දෙයක්. හිතා මතාම කරන දෙයක්. ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තයි. නෑ මේක මුල කීපයකට විරුද්ධව තියෙන මං ඉස්සරට වැඩිය දැන් ධ්‍යාන ගැන කතා කරනවා කියලා මුලින් ඕකෙම කියලා තියෙනවා. ඒ වුණා ඉතින් මේ ප්‍රතිපදාවක්මයි ළඟ නෑනේ. මේ භාවනාවක් ආනාපානෙ මොකටද ආනපානි කරලා මයිලකට එන තොරතුරු හැටියට බලනකොටම ගෙස් කරනවා මේක සමතට දයන්නේ විපස්සනාට දයන්නේ කියලා. ඊට පස්සේ විපස්සනා යන හැටි මේ පැත්තට උදව් කරනවා මට දන්න ප්‍රමාණය හැටියට සමතයට යන හැටියට මේ පැත්තට උදව් කරනවා. ඒක නැතුව ඔක්කොමලා එක පැත්තට දාන්න යන්න බෑ. ඒ මම කැමතිත් නෑ සමත විදර්ශනා කියලා දෙකක් බෙද කළ ගන්නකොට. එන තමන්ගට පැමිණෙන හැම කෙනාටම පුළුවන් විදියට කරුණු කියලා දෙන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා නිස්සාරණවනේ විතරයි ලෝකේ එකම එක භාවනා මධ්‍යස්ථානේ සමත විදර්ශනා දෙකම උගන්වන්නේ. අනිත් තැන් වල දෙක ගහ ගන්නවා. සමතකාරය විපස්සනාකාරයට ගහනවා විපස්සනාකාරය සමතයට ගහනවා. ඒක මේ මේ නිස්සාරණවනේ දෙකම උගන්වනවා කිව්වහම උඩ බිම බලනවා භාවනාකාරය. ඔය දෙකොල්ලට එකට ඉන්න පුළුවන්ද කියලා. ඒ තරම් රණ්ඩු. නිසා කරුණා කරලා එකම ආචාර්යවරයෝ කිව්වේ ආචාන් චාතුමා විතරයි. යෝචාන්ත කදාක සමත විදර්ශනා කෙරුවේ නැහැ. බෙදපු ගමන් රණ්ඩු. එසා කරුණා කරලා පටලවා ගන්න එපා. ඒ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කමිට යන්න. වැලෑන හැටියට වැත්ත ගැහුවොත් මොකොත් වෙන්නේ ඒකයි ඒකට තියෙන එකම උත්තරේ වැලෑන හැටියට මැස්ස ගන්න බෙසක විපස්සනා මැස්සක් ගාලා සමත වැලක් අරින්න එපා. සමත මැස්ස ගාලා විපස්සනා වට්ටක් වැලක් අරින්නත් එපා. එතකොට ඉතින් චීන කැමරේ කඩේකට ගිහිලා ජපන් කැමිල්ලෝ කතා වෙනවා. වැල යන වැටියට වැස ගාපුවම මොකක් ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. ඒ කියන්නේ අපි එකමාරක් කරගෙන තියෙනවා. අපේ භාගයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. අපි තුනමාරට නැවත පැස්සනා මෙතන සාමූහික භාවනාව